අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් දන්න පරිදි සීලුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තමු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 ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක පැරණි සිංහල බෞද්ධයන්ට බොහොම උරුපුරුදු pāli වාග්මාලාවක් උග දෙනෙක් මේක කටපාඩම් කරගෙන නැවත නැවත කියෝමින් මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඩය බොහොම උසස් ਸਰවඥාන්සේ උගන්වීමක් විදියට ගරුතන් දීලා සැලකුවා. අපිත් ඒ පාඩේමයි ඉදිරිපත් කරගන්නේ. ඉතින් අපි එතනදී මේ පාඩය අහලා සුතමය වශයෙන් මෙහිලා ඇවත්නි භික්ෂුව කයෙහි කය අනුව බලනාසුලුව භාවනා ආතාප වීරියෙන් යුක්තව සම්පජඤ්ඤේ කියන ප්‍රඥාවෙන් යුක්තව සතියෙන් යුක්තව සාමාන්‍ය ලෝකයා විසෙහි අභිජ්ජා දෝමනස්ස කියන ඇලුම් ගැටුම් දෙකෙන් වෙන්ව වාසය කරයි. ඒක තමයි සුතමේ ඥානෙ. ඉතින් ඒකට මම හිතන්නේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රහ්ම දේව ප්‍රජාව සහිත ලෝකයේ කවුරක්වත් විරුද්ධ වෙයි කියලා. ඒක බොහොම manussත්වයට නැත්නම් ලෝක ව්‍යාප්ත ව්‍යාපෘති වලට නැත්නම් ව්‍යාප්ත ධර්මයක් කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට දරුවචනාංශ මේක ඇහෙන්න සලස්සලා තියෙන කෑවුණත් කනට බොහොම මිහිරියක්. ඊට පස්සේ ඒක චින්තාමේ වශයෙන් කලකලා බැලුවොත් කොහොමදයි මේ යම් කිසි කෙනෙක් කයෙහි කය අනුව බලන අසුරෝ වාසය කරනවා කියන්නේ ඇයි අපි කය බලන්නේ නැතුවද වාසය කරන්නේ එහෙම නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා කියන විදිහට මොකටද මේ කය વિશે කය කෙරෙහි කය අනුව බලන වාසය කිරීමට වීරියක් අවශ්‍ය කරන්නේ මොකටද මොකටද ඒ සදා සම්පජඤ්ඤයක් කියන ප්‍රඥාවක් අවශ්‍ය කරන්නේ මොකටද ඒක සතියෙන් බලන්නේ මේ විදිහට ඒ කය දිහා කය අනුව බලනද මේ රාග ద్వේෂ මොහ දුරු කරන්නේ මොකටද? රාග ద్వේෂ මොහ විනයනය කරන්නේ හික්මවා ගන්න මොකටද කියලා කල්පනා කරලා බැලුවොත් එතන තියෙනවා සුතම ඥානේ පොඩ්ඩයි ඉක්මවලා ගිය සතාසිව්පාවා පවා තමන්ගේ කය ගැන දන්නවා. ඒ ඇත්තෝ කැමට බීමට ලැබුම් පොලට ජාතිය බෝ කිරීම ආදී හැම දෙයකදීම මේ කය මුල් කරන පාවිච්චි කරනවා. මොකද හැම සතාසිව්පාවා ගාවම ওই කියන වීර්ය නැහැ. ඒ ඇත්තොත් දකින්න. ඒ වගේ මේ සඳහා ඒ ස්ථිරතනුන්ට තියෙන යම් ප්‍රඥාවක් තියෙනවා. මනුස්සයින්ටත් ඊට ඉහළ ගිය ප්‍රඥාවක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ ඒ කයේ කයano බැලීම සඳහා පාවිච්චි කරන පාවිච්චි කරන මේ කය වර්ණ ගන්නවඬ මේක රූපලාවන්‍ය කරවන්න මේක බල කවන්න මේක තෙද කවන්න මේක විභූෂණ කරන්න ආලංකා අලංකාර කරන්න නම් හරියටම ඥානෙ පාවිච්චි කරනවා. ඒකද මේ සරුවචනාන්තය මෙතන මේ අපට සම්පජානප කියන පදයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සතියෙන් එහෙම නැත්නම් මම දැන් මෙතන කියන වර්තමානයේ ඒලඹ සිට සියෙන් යුක්තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා කය බලන්න පුළුවන්ද කියලා. හරියට සතිය පිහිටියා නම් ඒ කියන එලඹ සිටි සීයෙන් කය බලන්නත් බෑ. අපි සාමාන්‍ය ක්‍රමයට බලන්නත් බෑ. නමුත් එතකොට අමුතු ක්‍රමයකට පේනවා. එලඹ සිටි සීයෙන් බලනකොට කය විශේෂයි වෙන විදියක් පේනවා. දැන් මෙතෙන්දී අපිට මේ චින්තාමේ වශයෙන් මේ සූතමේ වශයෙන් ඇහෙන මේ පාඨයේ සතියෙන් යුක්තව කය දිහා බැලීම චින්තාමෙන් අල්ලන්න පුළුවන්ද? අපිට ණය විපස්සනාවට දාලා ආකාර පරිවිතක්කයකට දාලා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගත්තොත් යම් හේයකින් පිළිතලද සතියෙන් යුත්ව කයිදියා බලාන හිටියොත් ඒ ලැබෙන සුතමේ ඥානෙ ඉක්මවලා ගිය ඒ ඥාණය අපේ හිත සුවපිනිස හිටීද? අර්ථ සිද්ධිය සඳහා හිටීද කියලා කෙනෙකුට කියන්න පුළුවන් තේරුමක් නැති වැඩක් කියලා. ඒ ඇත්ත තමයි භාවනා නොකරන පිරිස. ඒත් මේ පාඩේ පිළිගන්නවා සොතමේ වශයෙන් සතියෙන් යුක්තව මේ කය දිහා බැලීමක අවශ්‍යතාවයක් දකින්න ඒගොල්ල කියනවා කාය විච්ඡේදන චිත්‍රපටියක් බලපුවාම නැත්නම් මිනිහක් දිහා බලනකොට නැත්නම් වෛද්‍ය ශාස්ත්‍ර දිහා බලනකොට මානසික විද්‍යාව අනුව බලනකොට කය දන්නවා. ඕකට සතිය අවශ්‍ය නැහැ. දැන් පොතේපතේ තියෙනවා දැනුම පිටු කරලා ඒක දැනගත්තා නම් අපිට ඕන තරම් අවශ්‍ය කරන ලාභ සත්කාර සම්මාන සිලෝක ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම දෘෂ්ටි කෝණ ඉක්මවලා ගිය සතියකින් යුක්තව කය බැලීම අවශ්‍යද ඒක තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස අර්ථ කුසලයේ පිණිස හිතසුව පිණිස පිහිටයිද නැද්ද කියන එක ඒක සම්පූර්ණ යුක්ත මාතෘකාව. දැන් මේ වගේ වහලයක් ඇටට රැස් වෙන්නේ අරක අහලා නෑ නෑ ඒක කෙරුවොත් දැනට වැටහුන්නේ නැති උනත් ප්‍රයෝජනයක් වෙයි. එහෙම නැත්නම් ඉන් එහා ගිය සංසාර පළපුරුද්දක අවශ්‍යතාවය තියෙන කෙනෙකුට පේනවා. අපි මෙතෙක් බලපු බැල්මට වැඩිය සතියෙන් යුක්තව කයදී හැබැලිමේ වටිනාකමක් තියෙනවා. ඉතින් ඒකේ නා ඒකට කොච්චර අර චින්තාම සුතමේ ඥාන ඉක්මොල චින්තාමේ ඥානයට උදව් කරනවද ආධාර කරනවද කියනවා නම් ඒ සතියෙන් යුක්තව කය බැලීම සඳහා තමන්ගේ නෑදෑයෝ අතාරිනවා වස්තු අතහරිනවා හිත පිටු අතාරිනව රත්තරම් මිනිමුතු අස්යෝ හරක් ඔක්කොම අතාරිනවා. මොකද මේ සතියෙන් යුක්තව කයිදිහා බැලීම සඳහා මේ කරන වැඩේ ඒ තරම්ම අත්ත කුසලයක් සිද්ධ වෙනව නැත්තම් වෙයි කියන දෙහිල්ල. ඉතින් මේක උඟ දෙනකොට තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ ඒ තේරුම් ගන්න බැරි එක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ ඇත්තෝ මේ මේ කයිදිහා බලන්ඩ කොහොම ආරණ්‍යගත වෙන්න ඕනේද? සතියෙන් යුක්තව කයිදිහා බලන්ඩ අරණ්‍යගත වෙන්න ඕන කියලා හරුවච්චන් වහන්සේ සඳහන් කරනවා. ඔක ඕනේද නැත්නම් කයිදියා බලුවම මැදිද සතිය නැතුව. ඔකට රුක්ක මූලගත වෙන්න ඕනද? ඔකට ශුන්‍යගතගත වෙන්න ඕනද? ඔක රැටනක අයින්න ඕනද? ඔකට සුදු පාට අඳින්න ඕනද? ඔකට ඉන්න ඔක්කොම භාවනා කරන්න ආයෙ වෙන්න ඕනද? ඔකට භාවනා මැදියත් අහන්න හදන්න ඕනද? උංගා ප්‍රශ්න කියනවා. මම මේ ප්‍රශ්න මතු කරනවා විතරයි මේ පිළිසෙට එහෙම ප්‍රශ්න තියෙනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඉතින් ඒත නිසා මෙතන මේ සතියුක්තව කය බැලීම සඳහා පෙළඹෙන ඇත්තෝ ඒ සඳහා කැප කරන කැපකිරීම දිහා බලනකොට ඒ ඇත්තෝ ආරම්භක තේසේ වශයෙන්ම නිවන් දකපු ඇත්තෝ කියලා හිතන්නේ කියනවා. යම් කිසි කෙනෙක් මේ කය දිහා කායේ කායානුපස්සීව විහරණය සඳහා සතිමත් වීම සඳහා මේ තරම් වස්තු භෝග භව සම්පatti සියල්ල අතහරිනවා කියලා කියන්නේ ඒ ඇත්තන්ගේ නිවන් බීජේ. නිවන් දකින්න බීජය අනික් ඇත්තන් වලින් හොඳටම දිදුලන මට්ටමට අවිල්ලා තියෙනවා. මේ මට්ටම හැබැයි ප්‍රත්‍යක්ෂ මට්ටම නෙවෙයි චින්තාමය. ඊටසේ විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. ඒ කට්ටිය එහෙම මේ සතියෙන් යුක්තව කයේ කය අනුව බැලීම සඳහා අරණ්‍යගත වෙන රුක්ක මූලගත වෙන ශූන්‍යාකාරගත වෙන කෙනා අර විදිහට අමුදරුවන් වස්තු භෝග රන් රිදි මුඩු මැණික් අස්තු අස්සු අස්සයෝ ආදී දේවල් අතහන විතරක් නෙමෙයි. ඒවට අපි කියනවා කාම වස්තු කියලා. කාම ගුණ කියන වචන සඳහන් කරනවා. ඒක අයින් කරලා මෙතෙන්ට ආවට පස්සේ ඒ ඇත්තන්ට අර දාලාව වස්තු පිළිබඳව කාම සංඥා මතුවේ. ඒ කාම සංඥා අභිජ්ජා දෝමනස වශයෙන් තමයි මතුවේ. එතකොට ඒ ඇත්තන්ට මෙතෙන්ට ඇවිල්ලා සුදු ඇඳගෙන සුදු ඇඳගත්ත පිරිසක් වට කරගෙන නීති රාශියක් අර්ශා කරමින් අර කාමයේ අතහැරියාට වැඩිය හටනක් කරන්න වෙනවා කාම සංඥාව අතාරින්න. මුක දෙනෙක් හිතනවා කරන්න බෑ කියලා. කාමයේ අතහරින්නත් බෑ. ඒක සඳහාමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කෑදරකමට අපි අමුඩ ගහගෙන හම්බ කරන්නේ. ඒ නිසා ඒකත් බෑ. ඊට වැඩිය භයානක දෙයක් යෝගාවචරය මුණ දෙනවා. මේ කාමයේ අයින් කරලා ගහක් මුලට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ අරණ්‍ය ගත වුණාට පස්සේ ශූන්‍යගාරට ගිහිල්ලා වාඩි වෙලා හොඳයි පුතේ ඕනනම් භාවනා කරපන් කියලා හිතට කිව්වට උන්ද පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ අර මෙතෙක් පෙන් කෙලපු හැම එකේම සංඥාවල් එක්ක ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. හරියට කොහොල්ල ගෑවුනා වගේ අතේ. ඒ අතින් ගන්නකොට මේ අතේ ඇලෙනවා. මේ අතින් ගන්නකොට ඒ අතේ ඇලෙනවා. හැම තැනම හතියකෝ නැලෙනවා. ලාටුවල පැටලිච්ච වඳුරෝ වාගේ. ඉතින් යෝගාවචරයායේ අභිජ්ජා දෝමනස්ස දෙක දුරු කරගන්න ගන්න ප්‍රයත්නයේදී අඬනවා. සමහරු වහ කනවා. සමහරු සීදීනසා ගන්නවා. ඒ මොකද අපි හිතුවොත් මිච්ඡර ආයාසයෙන් රැස් කරන ලද කාම ගුණයන් කාම වස්තුන් අපි වස්තුකාමී කියලා මේකට සිංහ මේ pāli භාෂාවේ නමක් තියෙනවා වස්තුකාමී දුරු කිරීම පුදුමාකාර කැපකිරීමක් කොහොම හරි කියනනම් මාත් එක්ක එක තිබ්බදිච්ච මගේ සහෝදර සහෝදරයන් බැරි වෙන්න ඉඩ තියෙනවා. මගේ පවුලට බැරි වෙන්න ඉඩ තියෙනවා. මම ඒ සා කරලා తాවකාලිකව හෝ ස්ථිරව හෝ ඒ අතහැලා දැම්මට පස්සේ ඇඳ ඉඳ ගත්ත ගමන් සක්මනට ගිය ගමන් සතිය පිහිටවපු ගමන් නැතනම් කය කයට කයි කයන පසු විදියට හිත ආපු ගමන් මේක ඇතුලේ ගොජ්ජ දාන්න පටන් ගන්නවා අභිජ්ජා දෝමනස දෙකයි අභිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය අර සංසාරගතව ගෙන ආපු අර ගිහි ගඳ මේක ටික අපි කියන්නේ පැවිද්දෝ කියන්නේ ගිහි ගඳ කියලා. ඒ ඒ කාම වස්තුන තියෙන ආශාව නින්දෙදිත් බැට දෙනවා. හිටගෙන ඉන්නකොටත් බැට දෙනවා. ඉඳගෙන ඉන්නකොටත් බැට දෙනවා. ඇවිදිනකොටත් බැට දෙනවා. හතර ඉරියව්වෙම බැට දෙනවා. ඊට පස්සේ දෝමනස්සේ, ද්වේෂේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ භාවනා කරනකොට මෙතන ඉන්න කට්ටියගේ සහයෝගයක් නැහැ. මුන්දලත් කරන්නේ විලෝපන වැඩනේ. මේ වරුසා වහිනවනේ. මේ සද්ද ඇහෙනවනේ. දැන් මේ ඔක්කොම කැප කරලා ඉල මෙතන වඩනට පස්සේ තද බල දෝමනස්යක් එනවා. ඉතින් මේ දෙක විනයනය කරනවා කියලා කියන්නේ හික්මවනවයි කියලා කියන්නේ මනුස්ස හිතකට මේ අභ්‍යාසයවත් ගන්න බැරි තරම්. අපි ඉන ජනතාවගේ අපි ගත්තොත් ලෝකේ ඉන සත්ව සංඛ්‍යාවෙන් බොහොම පුංචයි මිනිස්සු ඉන්නේ. ඒ තරම් ලෝක මේ සත්ව මේ සාමාන්‍යයෙන් ලෝකේ වට රාමුව මැන්ටලයක් වාගේ මේ සාමාන්‍යයෙන් අඩි ගාණක් යනකම් මේ මතු පිට තියෙන පසේ ජීවත් වෙන සත්ව සංඛ්‍යාව ගත්තොත් අහසේ ගිලෙන කුරුල්ලොත් වතුරේ ඉන්න ජලජ සත්තුත් ගත්තොත් අප්පමෙයයි. ඒක ඊටාම සුළු පිළිසයි මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සෙයින්ගෙත් මේ අ비ජ්ජා දෝමනස්ස දෙක දුරු කළ හැකියි කියලා. ඒකට එළඹිච්ච පෙළඹිච්ච පිරිසත් අර සත්තුන්ට සාපේක්ෂ මිනිස්සෙයින්ටත් වඩා වැඩි මිනිස්යන් අතර මේක වැඩි යුතු ධර්මයක් මේක බහුකාර්ය ධර්මයක් කියලා තේරුම් ගන්න කෙනා ඉතාමත්ම කලාතුරකින් මොකද මේක මේ සංක්‍රමණික රෝග වගේ හැම තැනින්ම අභිජ්ජා දෝමනස්ස දෙක තමයි මේ කාමයේ අතාරපු කෙනාට ඇති වෙන දේ. ඒකට බුදුරජාණන් වහන්සේ දාලා තියෙන නම තමයි කාම සංඥා. ඉතින් සම මේ කායේ කායානුපස්සී විහරණය කරනවා කිව්වට පස්සේ ඒකට පෙළඹෙනකොටම ඒක සන්තෝෂ වෙන්න කියන්න පුළුවන්. පෙළඹෙනකොටම ආර්යයන් වහන්සේ. ඒක මේ මාර්ගඵල ලැබුවට පස්සේ නෙමෙයි ආර්යයන් වහන්සේ මාර්ගෙම ආර්යයන් වහන්සේ. නිසා යම් කිසි කෙනෙක් කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සත්‍යමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක පිළිගත්ත කෙනා වැඳිය යුතු පිළිය යුතු ආර්යයන් වහන්සේ තමයි. බුදුජානනාංශයේ සඳහන් කර තිනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා. ආහුණීය, පහුණීය, දක්ෂිණීය, අංජලිකරණීය, අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයක්. මේ වචන ටිකේ වටිනාකම දැනගෙන එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක්. කයේ කයano ජීවත් වෙන්න පුළුවන් නම් එයා ආර්යයි. එක් එක්කත් බාර ගන්න කැමති නෑ. මේ නිකන් දෙන්නේ ගණින් කියනකොට අනේ එපා කි. අපි කොහොමද ආර්ය වෙන්නේ? අපි මෙහෙම මෙහෙම මෙහෙම නේ මෙහෙම මෙහෙම නේ මෙහෙම මෙහෙම නේ අපි ආර්ය වෙන්නේ නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මාර්ගස්ථය කියලා කියන්නේ ආර්ය මාර්ගයට පැමිණිච්ච කෙනයි කියලා කියන්නේ අදුම ලංසෝ කොතනද? මාර්ග ලාභියෙක් කියලා ගන්න අදුම ලංසෝ බුදුජාණන් වහන්සේ සඳහන් කරන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නසේ ගමිච්ඡanti අපාය භූමි යම් කිසි කෙනෙක් බුද්ධ ඇදහිල්ලක් වශයෙන් බුදුන් අදහගෙන මුන්ද අපිට කියන්නේ මොකද්ද කයි එකය අනුව බලලා ඉඳී කියලා. බුදුහාමුදුරුවෝ විතර නෙවෙයි ආරියපුත්හාමුදුරුවෝත් කියනවා. ඒක අදහගෙන මේ නෑය වතහැරලා මේ වස්තු අතහැරලා මේ භවභෝග සම්පත්‍ය අතහැරලා මෙතන ඇවිල්ලා මේ කොට්ටේ උඩ ඉඳගෙන මතුවෙන මේ නීවරණ ලන්ද හරහමම දකින්න ඕනේ කියලා වාඩි වෙලා එතන සක්මන්ට ගිහිලා එක චිත්තක්ෂණයක මම දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා මම හක්මන් කරනවා සක්මන් කරන බව දන්නවා ඊටත් එහා ගිහිලා තමයිලාට අපි කියනවා මට ඉඳගෙන ඉන්නකොට ඔන්න සුවාසය අදිනවා තේරෙනවා හුස්ම ගන්නවා තේරෙනවා පිට කරනවා තේරෙනවා එතකොට මම හුස්ම ගන්න වෙලාවදී හුස්ම ගන්න බව විතරමයි දන්නේ වෙන මොකක්වත් නැහැ අන්න එවනම් කායේ කායානුපස්සී හුස්ම පිට කරනකොට හුස්ම ගන්න බවත් මතක නැහැ. පිට කරන එක විතරයි. යම් කිසි කෙනෙක් වාඩි වෙලා කයට හිත අරගෙන එයා දැනගත්තොත් ආස්වාද ප්‍රසවාස දෙක එයාට හොඳට සුද්ධ වශයෙන් තේරෙයි. ඔකේ ආස්වාද ප්‍රසවාස දෙක විඳින්න බෑ. ආස්වාස කරනවා ප්‍රසවාසේ නෑ. ප්‍රසවාසයේදී මේ ආස්වාසේ නෑ. ඉතින් මේක හරියට කැඳේ ගල බේරුවා වගේ මම ඉන්නේ ආස්වාසේ. ප්‍රසවාසේ නෙවෙයි. මෙන්න ආස්වාසේ මේමයි මේමයි කියලා. සතිය පිහිටවපු වෙලාවේ ඒක සාදර වෙලා, ඒක සමාදන් වෙලා බුදුහාඳුරන කියලා කියන්න පුළුවන් නම් සංසාර සතෙකුට අවසරයි සෝංශෝ වහන්සිකේ විදිහට ඔන්න මම අමුදරුවන් අතහැලා වතුව දැරලා ඔන්න කැලේට ආවා. ආවට පස්සේ මම අභිජ්ජා දෝමනස දෙක අල්ලපනල්ලෙන් හුස්ම ගන්න වෙලාවදී මට හුස්ම ගන්න හැටි වැටුණා. මෙන්න ගන්නකොට මට වැටෙන හැටි කියලා බුදුහාමුදුරන්ට දෙන්න පුළුවන් නම් වார்த்தාවක් කමඨහන් වාතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේට ඔයිට වැඩි කරන්න ගෞරවයක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රසවාස කරන වෙලාවදී මට ප්‍රසවාස කරනවා කියලා මෙන්න බුදුහාමර පිළිගන්න මේක. ඔබ වහන්සේ කිව්වේ නැත්නම් අපිව දන්නෙත් නෑ. ඔන්න මට ප්‍රසවාස කරන වැඩේ නෑ හැටි. මම වම තිනකොට ස්වාමීන් වහන්සේ මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. මම දන්නවා මේ ආසාර ප්‍රසවාස නෙමෙයි වම තියන්නේ කියලා. මට වම තිනකොට මෙන්න මේ මේ විදිහට වැටෙනවා. දකුණ තිනකොට මෙහෙම මෙහෙම වැටෙනවා කියලා අපිට බුදුහාමුදුරන්ට ඒක කියන්න පුළුවන් නම් බුදුරජාණන්සේ පැහැදිලිවම උපාධි ප්‍රදානෝත්සවයක් තියලා කියනවා හොඳයි පුතේ උඹ දැන් ඔන්න ආර්යයි. ඔන්න දුවේ උඹ ආර්යයි කියලා. ඉතින් හත්වලාම කවුරු පිළිගන්න කැමති නැහැ. මුඛාවත් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ විශේෂයෙන් කියන්න වෙනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ අවම කෙනා බුදුන් සරණ ගිය කෙනා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිත්තන්ති අපාය බින් ආය කද්දාවත් අපායට යන්නේ අපි මෙතෙක් කල් කරපු ඔක්කොම පින්කන්දක් කොට ගහනකොට මේ නිසන් වනේ ගල තරම් තියනවා කියලා හිතන්නේ ඒ ඔක්කොම ෆොක් ගාලා අපි බලන්න පුළුවන් නමුත් එක චිත්තක්ෂණයක් බුද්ධ පූජාවක් කරන්න පුළුවන් නම් අපට අපි ඔබ වහන්සේ කියපු බණ ඇහුවා ඇහුවා විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ අපි ඒක වචනාර්ථයේ තේරුම් ගත්තා තේතනදී තේරුම් ගත්තා විතරක් නෙවෙයි ස්වාමීන් අපි වාඩි වුණා වාඩි වෙලා මෙන්න මම ආස්වාසයක් කරා. මෙන්න සාංශ මට හම්බෙච්ච තෑග්ග. මෙන්න මගේ ආස්වාසයේ ස්වභාවය. මෙන්න ප්‍රසාදය. මෙන්න වම. මෙන්න දකුණ කියලා කියන්න පුළුවන් නම් මිත්‍රජානනාංශික පැත්තෙන් බලනකොට එයාට පැහැදිලිවම ඒ ටික කියා ගන්න පුළුවන් නම් එයාගේ මුළු රහත් වීමේ වැඩපිළිවෙලේ 150ක් ඉවරයි. නෝ කවදාකවත් කවුරක්වත් එහෙම හිතන්නේ නැහැ. මොකද අපි බුද්ධහගම් වෙච්ච එකේ සාපේ. අපිට උගන්ලා තියෙන අර්ග කෙරුවොත් නිවන් දකින්නවා මේ කෙරුවොත් නිවන් දකින්නවා අරකයි මේකයි කියලා පටලවාගෙන අර අදි කුසලයේ පැත්තක තියලා මේ ලාමක කුසල් රාශියකට පොත්පත් බැඳගෙන ගාථා බන්ධන කරගෙන බෙර ගහගෙන මේ නට නැටිල්ලේදී කාට හරි මේ අවම මට්ටමේ ආර්ය මට්ටම එහෙම නැත්නම් මාර්ගස්ත මට්ටම මේ කායේ කායානුපස්සී විහෙරණියෙන් අපිට ලැබෙනවා ඒක නිකන් හරියට බුදුහාමුදුර අපිට දෙන manussත්වය ඉස්මතු කර දෙන වැඩක් ක්ෂණ සම්පත්තිය ඉස්සර කර දෙන වැඩක් බුද්ධෝත්පාද කාලය ඉස්මතු කර දෙන වැඩක් සද්ධර්ම ශ්‍රවණය ඉස්මතු කර දෙන වැඩක් පැවිද්ද ඉස්මතු කර දෙන වැඩක් සත්පුරුෂ සංසේවන ඉස්මතු කර දෙන වැඩක් දැන් ඊට පස්සේ කියනවා එහෙනම් පුතේ ඕක පුළුවන් නම් එක චිත්තක්ෂණ නෙවෙයි දෙක තුනක් කරපන් එහෙනම් දුවේ මේක කරපුවා. ඔච්චරයි බුදුආමරංගේ සියලු 84000ක් ධර්මස්කන්ධය. මේ එක චිත්තක්ෂණය කියන එක හඳුන්වා දුන්නට පස්සේ අපිට පුළුවන් නම් බුද්ධ පූජාවක් කරන්න අවසරයි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කියපු නිසා මෙන්න මේ මේ මේ කැපකිරීම කරලා මම වාඩි වුණාට පස්සේ මට මෙන්න වැටුණා. මෙන්න ඔබ වහන්සේට පූජා කළොත් බුදුන් කියනවා හරි දැන් ඔබ ආර්යයි. දැන් ඔබ මාර්ගස්ථයි. දැන් ඔබට මේක සාක්ෂාත් කරන්න ඕනේ නම් දන්න දහං ගැටයක් දාලා දාන්න ක්‍රමයකට දාන්න විදියකට මේ චිත්තක්ෂණ දෙකක් කරගන්න තුනක් කරගන්න හතරක් කරගන්න මේ මුල් ටික ඇල්ලුවාට පස්සේ ඒ කියන්නේ අර එක චිත්තක්ෂණයේ දෙක තුන හතර ඇල්ලුවාට පස්සේ මේක කස කැවිල්ලක් කස කනවා ගැම්ම වැඩිවිල්ලක් වැඩි වෙනවා Java කැවිල්ලක් Java කැවෙනවා manussත්වයේ ඉක්මවල යනවා ඒ නිසා අපි මේ වගේ වැඩමුළුවකදී අපි උත්සාහ කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුකෙන් පිට වෙච්ච මේ වචන අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපිට කියනවා දසුතරම් පවක්ඛාමි ධම්මං නිබ්බාන පත්‍ය මං ඔබලන්ට ඔබ ඔබතුමා ඔබතුමන් ළඟට මේ ආයිසුතුන් වහන්සේලාට දසුත්තරගේ උගන්වනවා දසුත්තර ධර්මයේ උගන්වනවා නිවනට යන්න. ඒක මේ චිත්තක්ෂණයේදීම ඇත්ත නැත්ත බලන්න පුළුවන්. අය මැරිලා ඊගාව ආත්මට යන්න ඕනෙත් නැහැ. මෛත්‍රී බුදුහමර වෙනකම් පොලිමේ ඉන්න ඕනෙත් නැහැ. නම්බර තියාගෙන. කවදා හම් වෙයිද දන්නෙත් නැහැ. මේ වෙලාවම කරන්න පුළුවන්. ඉතින් ඒකෙදී මේ මේ කායේ කායානුපස්සී කියන කොටස මේ තරම් වටිනාකමක් තියේදී මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් නැහැ මේක නොකරපු කෙනෙක්. ඒ වුණාට මේ හැම කෙනෙක්ගේම හිතේ විශාල අසහන රාශියක් තියෙනවා. විශාල ආතති රාශියක් තියෙනවා. මේක මේ දියුණු පවුණු කර ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් මේක පිළිබඳව තියෙන සැක සංකා වෙන්න පුළුවන් බය වෙන්න පුළුවන් අනිශ්චිතතාව වෙන්න පුළුවන් ඉතින් ඒ බීජය මේ හිතේ තියෙන මේ නිවන් බීජය එහෙම නැත්නම් අපේ භව සම්පත්තිය තව දියුණු පවුණු කරගන්නයි සීලයක් රකින්නයි කියලා කියන්නේ බණ අහන්නයි කියලා කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නයි කියලා කියන්නේ සමත විදර්ශනා භාවනා වඩන්න කියලා ඉතින් මේ පැය ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පැයක්. ඉතින් මම හිතාගත්තේ මේ පැයේදී අපි ඊයේ පාදාගත්තනේ අපි මේ කතා කරන්නේ දසුත්‍ර සූත්‍රය කියන එක අපි පාදාගත්තා. දසුත්‍ර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් අහනවා කද මේ චත්තාරෝ ධම්මා බහුකාරා මොනවද වෙස්නි ආයුෂ්මතුන් වහන්සේලා මේ තමන්ට වඩා ආත්ම උපකාරක ධර්ම හතර උන්නාච කියන පතිරූපදේශ වාසෝච බුබ්බේච කත පුඤ්ඤ දාත්ත සම්මාපණදී පතිරූපදේශ වාසෝච සප්පුරුෂ සංසීව අත්ත සම්මාපණදී බුබ්බේච කත පුඤ්ඤ දාත්ත ඉතින් හොඳට බලන කේන්දරේ මම ඉන්නේ ප්‍රතිරූප දේශයකද මේ වැඩේ කරගන්න පුළුවන් තැනකද එවනත මේ හම්බෙලා තියෙන මේ සාරිපුත්‍ර සංසලාගේ මේ ධර්මස්කන්ධය සප්පුරුෂ සංසීවණී ලකුණක්ද මට මේ සාක්ෂාත් කළ යුතු නැත්නම් මේ මාර්ගයටපත් වෙච්ච මේ ආර්ය මාර්ගයටපත් වෙච්ච දේ ඵලය බවටපත් කිරීම මගේ ප්‍රණිධියද නැත්නම් මගේ ඒකායන බලාපොරොත්තුවද ඒ සඳහා මට පෙර කළ පින් තියෙනවා. පෙර කළ පින් තියෙනවා නම් ඔන්න අපිට එක චිත්තක්ෂණයක් සතිමත් වෙන්න පුළුවන් වෙයි. සතිය කියන්නේ මොකද්ද කියන එක අපි ආදේශනයේ අවධාන වෙනකොට ගත්තා. සතිය කියලා කියන්නේ එළඹ සිටීම කියන වචනේ බොහෝ විට අපි සිංහලට ගන්නවා. නමුත් සරුවච්චන් වහන්සේ සමාහට සඳහන් කරනවා සරති තීති සතු සති කියලත් මතක් කරන්න පුළුවන් ගතිය. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. සතිය හොඳට වඩන කෙනෙකුට ලෞකික වාසියක් විදිහට බොහෝ කලකට පෙර කියූ කෙරූ දේ ඇසු විරු දේ හොඳට මතක් කරන්න පුළුවන්. ඒකට අපි මට සිහි නැති වුණා මතක නැති වුණා කියන වචනෙන් අපි සඳහන් වෙනවා සතියෙන් කෙරුවා නම් ඒක හොඳට මතක තියෙනවා ඒක හොඳට ගලේ ලිව්වා වගේ වතුරේ ලිව්වා වගේ නෙමෙයි මතක හිටිනවා ඒ වගේම එළඹ සිටිනවා කියන එක අසතිය නෙවෙයි සීමුර්ජා වෙලා නැහැ කරන දේ දානවා ඉතින් මේ කයේ කයානුව වාසය කිරීම සම්බන්ධව මේ සතිපට්ඨාන හතරේ සතිය ගත්තොත් තමන් ප්‍රධාන වශයෙන් ඉන්න ඉරියව්ව දන්නවනම් මම දැන් ඉන්නේ ඉඳගෙන හිටගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි. ඒකට කියනවා ඉරියාපත පබ්බේ කියලා. ඉන්න ඉරියව්ව දන්නවනම් සතිපට්ඨාන. එතකොට එයා දැනගන්න ඕනේ ඒ සඳහාම වාඩි වුණා හෝ සාමාන්‍ය විදිහට වාඩි වුණා හෝ මම දැන් වාඩි වෙලා ඉන්න බව ඒ දැන ගැනීම මට සතියේ එළඹිලාද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න එපාය. සහාතික කරගන්න එපාය. උරගා බලන්න එපාය. මම දැන් ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. දැන් මමත් මත්තන වාඩිලා ඉන්නේ මේ පිටත් වාඩිලා ඉන්නේ. ඉතින් තමයි මෙතන වාඩිලා ඉන්න බව දන්නේ කොහොමද? ඒකට ගොඩක් ඒක ඔප්පු කරන්න ලකුණු තියෙනවා. අපි ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ ගැටෙන ප්‍රදේශය ගැටීම ඒක උණුසුම සිසිලස බරත අද ගති වලින් වැටහෙනවා. ඒක මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මේ ඉන්නකොට මේ කයේ ඉච්ඡානුක පේශි සහ අනිච්ඡානුක පේශි කියලා જાති දෙකක් තියෙනවා. Tamange මනාපෙන් හසුරවන්න පුළුවන් පේශි වර්ගයක් තියෙනවා අපේ යගේ. යනකොට එනකොට කනකොට බොනකොට අපි ක්‍රියාවත් කරනවා. ඒකට අසංස්කාරික සසංස්කාරික කියලා අභිධර්මික වචනයක් දානවා. හිතාමතා කරනදී ඒ ඉච්ඡානුක පේශින් මාර්ගෙන් කරනවා. ඒ වුණාට මේ ශරීරයේ අපි කෙරුවත් නැතත් කෙරෙන වැඩ වර්ගයක් තියෙනවා. ඒවට කියනවා අසංස්කාරික කියලා. ඒ අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් තමයි හෘදේ වස්තුව ගැහෙන්නේ. අපි මොනවා කරුවත් නිදාගත්තත් හෘදේ වස්තුව ගැහෙනවා. එතකොට මේ නියපොතු වැඩෙනවා. ඉෂකේ වැඩෙනවා. දත් වැඩෙනවා. බඩ වැඩෙන ආහාර දිරවනවා. මේ කටයුතු වර්ගයක් තියෙනවා අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවේ. ඒක ජීව ලක්ෂණයක්. හැබැයි ඒක ජීව ලක්ෂණයක් වුණාට ඔය සසංකාරික අසංකාරික ભેදේ අනිච්චානුගිච්ඡානුග පේශින් කියන එක ජීව ලක්ෂණයක් වුණාට අපි පිත්තල කෑල්ලක් ගන්න පිත්තල කෑල්ලේ අංශුවක් බෙදලා බැලුවත් ඒ පිත්තල කෑල්ල දැනගත්තත් නොදැනගත්තත් ඒකේ ස්නාව ඒකේ ඉලෙක්ට්‍රෝන කරකෙන්නේ ඒ ඒක චර්යා පද්ධතියට හැටියට. තඹවල තියෙන ඉලෙක්ට්‍රෝන කරකෙන විදිය නෙමෙයි යකඩවල කරකෙන්නේ. වාතයක කරකෙන්නේ. නිසා එයාටත් තියෙනවා ඒකට එයා තඹ පිත්තල කියලා කියන සයින්ස් අජීවී වස්තුනේ චර්යාපද්ධතියක් තියෙනවා. ඒක නිසා අපේ ශරීරයේ තියෙනවා මේ ජීවය පැවැත්වීමට බෝ කිරීමට අපි දැනගත්තත් නැතත් ක්‍රියාත්මක වෙන අසංස්කාරික පද්ධතියක් තියෙනවා. සසංකාරික පද්ධතියක් තියෙනවා. අපි හිතාමතා කරන. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන හතරමහා ධාතුන්ට අජීවී සජීවී කොයි එක වුණත් එහෙමත් පද්ධතියක් තියෙනවා. ඉතින් මේ එකක්වත් අපි දන්නේ අපි මේ මුළු ජීවිතේම නටන්නේ මේ සසංකාරික ක්‍රියාකාරකම් වලට තමයි. සසංකාරික ක්‍රියාකාරකම් කියලා කියන්නේ අපි සිංහලෙන් කියන හිතාමතා කරන දේ. මේකට සංස්කාර ස්කන්ධය කියලා කියනවා. එහෙම නැත්නම් සචේතනික කියන වචනේ පාවිච්චි කරනවා, සවිඥානික කියන වචනේ පාවිච්චි කරනවා, සසංකාරික කියන වචනේ පාවිච්චි කරනවා. අපි ජීවිතය අපි කොයි දේ කරනවද, කොයි දේ සිද්ධ වෙනවද කියන එක සතිපට්ඨාන භාවනා නොකරන කෙනා මැරෙන කම්ම දන්නේ කරන දෙයි, කෙරෙන දෙයි දෙකම මම කියලා අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා අපි දවස පුරා කටයුතු කරනකොට පින්කම් කරනවා පව්කම් කරනවා ඒ කටයුතු වල කීයක් මම හිතාමතා සැලසුම් කළ සචේතනිකව කරනවද කීයක් ඒ කටයුතු කරනකොට අතුරුඵල වශයෙන් ඉබේ කරනවද කියලා කිසිම කෙනෙක් ගාව පොත් බැීමක්වත් නැහැ ගණන් හිලව ඇත්තෙම නැහැ ඒක නිසා පස්සේ කල්පනා කරලා බලනකොට කරපු දෙයි සිද්ධ වෙච්ච දෙයි දෙකම මම කියන එකම මල්ලට දාගෙන තමයි අපි කතා කරන්නේ. නිසා අපි කතා කරන්නේ අපිට කිසිම පාලන ශක්තියක් නැති විශාල කම්පැනි එකක අපි accounts ගැන කතා කරන්න හදනවා. හැබැයි කවදාකවත් පොත් බැීමක්වත් කරලා නැහැ. ඒක නිසා ඒකේ කෙරෙනවා නම් ආර්ථික දූෂණ අප ඕන නැති කටයුතු. ඕ ආර්ථික කලබනාකරන දෙකේ එකක්වත් මේ මනුස්සයා කතා කරන මිනිහට අයිතියක් නැහැ. මොකද පොත් බැීමක් වෙලා නැහැ. ඒ වගේ මේ කායේ කායානුපස්සී විහෙරති කියනකොට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා පෙන්වන්න වගේ කියනවා. ඔබට මම එකක් කියන්නම්. හිතාමතා කරන සියල්ලම නතර කරපන්. ආරියම හරිම අමාරු නලියන්නේ තු හිටපන්. සිංහලෙන් කියවන ඉන්න බෑ කඩිගාය. නලියනවා. ඉන්නම බෑ. ඔය නිසයි කියනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි. එක තැනක ඉන්න බෑ. ඉරියව් මාරු කරන එක තමයි දුක්ඛ සත්‍ය වෙහිලා තියෙන දේ. ඒ නිසා කියනවා දැන් ඉතින් තටමලා සද්ධාවෙන් සීලයෙන් සතියෙන් අදිස්ථානයක් කරපන් අඩු ගන්න එක චිත්තක්ෂණය එක විනාඩියක් එක තප්පරයක් නලියන්නේ නැතුව මේ ශරීරයේ නලවන්නේ නැතුව සලිත ලලිත කරන්නේ නැතුව මේක තැම්පත් කරපන් නිකන් මිසරේ තියෙන පිරමීඩයක් වගේ හුඹහක් වගේ tempat කරලා හිතාමතා කරනවටත් වඩා අධික අවධානයකින් එළඹ සිටි ගතියකින් දැන් මේක මොකද වෙන්නේ කියලා බලාපන්. කොච්චර අමාරුද වැඩේ. ඒ තරම් සංසාරයක් මේ හරියට නටවලා තියෙනවා. අනු නටවලා තියෙනවා. නලි නයි නටවනවා රිලා නැටුම් නටනවා උඩරට නැටුම් නටනවා පාතර නැටුම් නටනවා වට්ටක් නැටුම් කටුසු නැටුම් নানা ආකාර නැටුම් ඉතින් එහෙව් නටපෝ එකාට නැත්නම් එකීට මේක බුදුහාමුදුරෝ කිව්වට එක විනාඩියක් කායේ කායානුපස්සී බැලීම සඳහා හිතාමතා කරන දේ නතර කිරීමට කියනවා සීල කියලා හැබැයි සීල ටිකක් විතර අදි සීලයක්. එතකොට මොකද සීල කියන්නේ සතුන් නොමරණේ හොරකම් නොකරන කාමීත්‍යාචාරයනේ. දැන් මෙතන නෙවෙයි. කායික දුස්චරිත නෙවෙයි. කායික චරිතයක් නෑ. ක්‍රියා නෑ. කය හේම තැම්පත් කර. පොඩි පරිශෙන්කට අපි යත් හදන්නේ. වචන කතා කරන තියා ඒ කියන්නේ බුරු කීලං හිස් වචන පරස වචන කියලා සඳහන් දුස්චරිත තියා කායික වාචික ක්‍රියා නතර කරා. නතර කරලා ඒ සඳහා යන ශක්තිය නතර කරලා පූර්ණ අවධියකින් කයට හිත යොදාගෙන ඉන්නකොට ඔන්න අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන අසංස්කාරික ක්‍රියා අසංස්කාරික වසිදුවෙන දේවල් පේන්න පටන් ගන්නවා. මේක එතකොට බලවේගයේ පේද කර්මන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ ඇස් දෙක වහගෙන කය වචන හොල්ලන්නේ නැතුව මේක මොකද වෙන්නේ කියලා බැලුවට පස්සේ මේක ඇතුලේ කවදාකවත් දැකපො නැති පැහෙන කැඳහැලියක් වාගේ රාකලයක් වාගේ බලවේග පේද කර්මන්ත ආයතනයක් වාගේ එහෙම නැත්නම් විදුලි බල ජලාගාරයක පිස්ටන් එක කරකෙන්නා වගේ නැත්නම් ඉම්පෙලර් එක කරකෙන්නා වගේ ඒක පුදුමාකාර වැඩ වගේක් තියෙනවා පුදුම බය එලවන සුළුයි කිසිම කෙනෙක් ඒක දකින්න කැමති නැහැ ඒ නිසා අපේ හිත අතීතයට පයින්නවා අනාගතයට පයින්නවා අද ගැන හිතනවා මෙයා අතන මෙතන ගැන හිතනවා මේ කයේ තියෙන්න බැරි මේ අසංස්කාරිකෝ මගේ කයේ සිදුවෙන මේ දේවල් දිහා බැලීමට වෛර කරන එක තමයි සංසාරය කියන්නේ මම නැවතත් කියනවා අසංස්කාරිකෝ තමන්ගේ කයේ සිදුවෙන දේවල් දැකීම නොදකින් කියන ගතිය තමයි සංසාර කියන පෘතජනයයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් සසංකාරිකව සචේතනිකව කරන දේවල් බුදුන්ගේ නාමෙන් සීලේ නාමෙන් නතර කරලා නැත්නම් අදි සීලේ නාමකින් නතර කරලා සතියේ නාමයෙන් මේ නතර කරපු කයේ දැන් මොකද මේ සිද්ධ වෙන්නේ කියලා බලන්න පුළුවන් නම් එමස කොහොමදත් ආර්ය තමයි බලන්න බෑ බැරි මොකද ඒ දකින්න දෙයට නොදකින් නොපතන් නොදෝමකින් කියන එක තමයි කාම ලෝකේ කියන්නේ ඒකට අතීතයට යනවා අනාගතයට යනවා අරයා කියලා මොනවා හිතයිද දන්නේ නැහැ කියනවා මෙතන කොතන මොකද කියනවා අර ඒ දේ බලන්න ඉන්න බෑ ඉතින් ඒක නිසා කොච්චර සද්ධාාවක් ඕනද කියලා හිතනද බුදුහාමුදුරුව අපිට කියාපු තාලෙට අපි සීලය නැත්නම් මෙතන අදි සීලය කියන වචනේ මම පාවිච්චි කරනවා අදි සීලයක පිළිටලා උන්නත අපිට ඒතකොට බුදුහාමුදුරුවන් සද්ධාාවක් ඕනේ සීලයක් ඕනේ සතියක් ඕනේ මේ ඉබේ සිදුවෙන දේ දිහා බලලා ඒක කියන්න ගියාට පස්සේ අර මම යට කරපු ප්‍රශ්නේ ආයෙමත් වෙන සතියෙන් යුක්තව මේක ඇතුලේ දිහා බැලුවොත් ගොළු වෙනවා කියා ගන්න බැරුව යනවා කවදා හරි කොතනක හරි හොඳට සතියෙන් යුක්තව නැත්නම් අපි සීඩෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව කය තැම්පත් කරලා කායික වාචික ක්‍රියාවට උඩගෙඩි දෙන්නේ නැතුව පයින් රේලොන්ට ඉනිමම් බඳින්නේ නැතුව පුළුවන් තරම් පොඩි වෙලාවකට මොකද වෙන්නේ කියලා බලාන හිටියොත් ඔය විදිහටමයි බුදුහාමුදුරන් බුදුහාමුදුරන් කය පේන්නේ පෘථජ්ජනයට පේන විදිහටමයි. ඒකේ බුදුහාමුදුරන්ගේ මේ පෘථජ්ජනයේ කිසිම වෙනසක් නැහැ. පූර්ණ ආර්ය වැඩපිළිවෙලක් යන්නේ. නමුත් ඒක අපිට හෙලි කරන්න ක්‍රමයක් නැහැ. කාටවත් කියන්න විදිහක් නැහැ. ඒ වගේම බයයි, ඒ තරයේම සැකයි, ඒ තරහම අනිශ්චිතයි. ඉතින් මේක සමූහයක් කියලා එකතු වෙලා පෞද්ගලිකව තමයි අපි කායික ක්‍රියා නතර කරන්නේ. පෞද්ගලිකව තමයි අපි වචනය කියන එක පොඩ්ඩකට කටවහගන්නේ සිංහලෙන් කියනවනේ. ඊට පස්සේ මේක දිහා බලලා ඒ පේන දේ ඇත්තක වැවුවට තමයි මේකට ඉතින් පේන දේ කියලා අපි කියනවා. ඒ දැනෙන දේ හෙලි කරගත්ත දවසේ තේරෙයි අපි අතර ගෑනු පිරිමි වෙනසක් නැහැ. බාලමහලු වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ නෙවෙයි පැවිදි උපැවිදි නෙවෙයි උගත් නුගත් නෙවෙයි මොනම වෙනසක්වත් නැහැ. ඔය ඇතුලේ තියෙන ගොජේ එකමයි. මේකට වෛරය විතරයි තියෙන්නේ. මේක නොදකින් නොපතන් කියන තමයි අනුගේ රූප බලන්නේ, ශබ්ද අහන්නේ, ගඳ බලන්නේ, රස බලන්නේ, බාහිරේ යන්නේ. ඇතුළට ගිහිල්ලා දැක්කනම් අඟුලිමාල දැකපු තාලෙම තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. පටාචාරව දකින තාට තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. අපිටත් දකින්න නමුත් මේක මෙච්චර ළඟ තියෙන එක මේ කායේ කායානුපස්සී විදිහට සසංකාරික ක්‍රියා හිතාමතා කරන ක්‍රියා පොඩ්ඩකට නතර කරලා සිදුවෙන දේ සිදුවෙන හැටියට බලලා මේක කිව්වේ නැත්නම් මේක වාර්තාගත වෙන්නේ නැති නිසා තව සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා එක්ක බුදුහාමුදුරුවෝ ගාට ගිහිල්ලා නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාට ගිහිල්ලා නැත්නම් ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ ගිහිල්ලා මෙහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්ත එක වහගෙන මම මේ ඉඳගෙන ඉන්න කය දිහා බලනකොට මට ඒක තේරෙන්නේ මෙහෙමයි කියලා කියන්න උත්සාහ කළොත් ඒක අන්තිම ලෝකේ තියෙන අහිංසකම ප්‍රයත්නය. ඒකට බෑ. අපි මහානකාරකම වැඩි. අපි තෘෂ්ණාව වැඩි. මම යා කියා ගන්න වැඩි නිසා මේක මෙහෙම වෙන්න ඕන නැති කියලා හිතනවා. ඉතින් ඉවරයි. මේ පේන දේ පේන හැටියට කියන්න ගන්න උත්සාහය ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සාහිත්‍ය රචන. වර්තමාන මොහොතට හිත ගෙනල්ලා ඒ පේන හැටි නැත්නම් දැනෙන හැටි අත්විඳින හැටි අත්දකින්න හැටි තව කෙනෙකුට sannivedana කෙරුවා නම් sannivedana හරහා පේන මේ අහන මිනිහාගේ අත්දැකීමමයි මේ කියන මිනිහට තියෙන්නේ. එයා ආර්යයන් වහන්සේ වෙන්න පුළුවන්. මෙයා පුත්තජනය කියා ගන්න තිත තියෙනවා. නමුත් එකමයි තියෙන්නේ. මේක මේ හෙලි කරගන්න බැරිකම තියෙන. ගොළු වෙච්ච ගතිය තියෙන්නේ. ඒ තරම් අපි භාෂාව 100%ක්ම කාමේ නම් විස්තර කරත හැකි මේ අත්දැකීම වර්තමාන සතිය අත්දැකීම වචනයට විස්තර කරන්න මොනම භාෂාවකවත් බෑ. එනිසා මේ අත්දැකීමට බුදුහාමුදුරු කියනවා අනිර්වචනීයයි අතක්කා වචරයි කියලා. ඉතින් අපි බලන ගොළු භාෂාවෙන් හරි කතා කරලා උඹ ඉඳගත්තා උඹට වැටුනේ කොහොමද කියපක්. ආ මං කියන්න මට වැටීච්ච හැටි. මෙව කියාන කියන යනකොට කවදා හරි අපි ආර්ය භූමියේ ස්ථිර උණයි කියලා කියන්නේ අපි දෙන්නටම තේනවා දෙන්න කොහෙන් පටන් අරගත්තත් එකමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ sannivedana ප්‍රශ්නය අවබෝධ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අවබෝධි මොන ප්‍රශ්නයක්වත් නැත්තේ. අපි මේක වැදගත් දේ බව දන්නේ මේකයි කළ යුතු බව දන්නේ මේකයි කිය යුතු බව දන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේකට බව දන්නේ. ඉතින් අපි මාල්නි පොන්සිකා ගාමිණි පොන්සිකා කවුද කියලා ඇහුවොත් දන්නවා. ඇමරිකාවේ ජනාධිපති කවුද කියලා ඇහුවොත් දන්නවා. අල්ලපු තියෙන ටෙලිවිෂන් එකේ සයිස් එක ඇහුවොත් දන්නවා. හැබැයි Taman ගැන මැරෙනකම්ම දන්නේ මේකට අපි කියනවා කායේ කායානුපස්සී කායේහි කාය අනුව ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන්නේ මේකට සෑහෙන වීරියක් ඕනේ තමන් හම්බ කරගත්ත තමන්ගේ මේ ප්‍රියමනාප වස්තු වලින් වෙන් වෙන්න සෑහෙන වීරියක් ඕනේ ඒ කාම වස්තුන්ගෙන් වස්තුකාමයෙන් වෙන් වුණාට ක්ලේශ කාමයෙන් වෙන් වෙලා චිත්තක්ෂණයක් අභිජ්ජා දෝබනස දෙක නැතුව කය බලන්ඩ පුදුමාකාර වීර්යයක් ඕනේ. ඒකට ආතාපි කියනවා. සම්පජානෝ කියලා කියන්නේ මේ වැටහෙන දේ. निराවුල්ව මේ වැටහෙන දේ තව කෙනෙකුට සම්නිවේදනය කරන එක. ඒකයි වටිනාම දේ කියලා මේකයි මේ බුදුහාමරගේ නෛර්යානික සද්ධාර්මය කියලා. ඒකයි ගිය යුත්තේ කියලා කිව්වොත් එහෙම ඒ කෙනාට ඒකට ප්‍රඥාව කියන්නේ. එහෙම නැත්නම් කඩේ ගන්න තියෙන එකක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ඊට පස්සේ සතිය මේ මේ කටයුත්ත බැරි කෙනෙක් මොහොතකට අචිත වර්තමානට ගන්න බැරි කෙනෙක් මිනිස්යෙන් අතර හොයන්න බැරි තරම්. නමුත් කවුරුවක්වත් දන්නේ නැහැ මෙතනින් තමයි ගැලවුම් මාර්ගය තියෙන්නේ. මේක තමයි බුදුහාමුදුරෝ සාරිපුත්තු සාංශය කියන්නේ වැඩි යුතු ධර්මයේ කියලා. ඉතින් ඒ සඳහා එදා මෙද ඇතුර ඔය අවුරුදු 2600 තුල අපේ ආචාර්ය પરම්පරාව නානා විදි කර්මස්ථාන උපක්‍රම ආප්තෝපදේශ කතන්දර වෙච්ච සිද්ධි හෙලි කර කර හෙලි කර කර යෝගාවචර දෙනවා කොහොම හරි ගොළු භාෂාවෙන් ගොළුකම කඩලා මේක හෙලි කරන්න ඉඳගත්තාම මොනවද වැටෙන්නේ කියන්නේ කියන්න බෑ. ඒක නිසා ඇත්තටම සතිය පිහිටියොත් කය බලනවට වැඩිය කය දකින්න දෙය කියාගන්න බැරිකම බොහෝ යෝගාවචරය කතා කරන නිසා සතියෙන් යුක්තව කය බලනවා සහ සතියෙන් යුක්තව කය බලපුවාම පේන දේ කියනවා කියන එක සංනිවේදනය වෙච්ච නැති ගොළු මාත්‍රකාවක් තියෙන්නේ ඒ නිසා මේකට හරියට ආප්තෝපදේශ හදලා තියෙනවා මේක හෙලි කරගන්න ඒ නිසා ඉස්සල්ලාම බුදුජානකසේ සතිපට්ඨාන කියන්නේ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අරඤ්‍යගත වෙන්න රුක්ඛමූලගත වෙන්න ශුඤ්ඤ. නිශීදති බල්ල. පණක බඳ වාඩි වෙන්නේ කියන. ඔන්න බුදුහාමුදුරුවෝ ඉන්න. උන්වහන්සේ පෙන්නන මෙන්න මෙහෙමයි වාඩි වෙන්න කියලා කියන්නේ. ඔක්කොට මෙහෙම පුළුවන් ඉච්චා නෙවෙයි. ඒ කියන්නේ කය හොල්ල නැතුව ඉන්න තියෙන ඉරියව් ඔච්චරයි. අනික හැම ඉරියව්වකම කය නිදාගෙන හිටියොත් කය හෙල්ලෙන්නේ නැති බව හැබැයි නිින්ද ගියොත් නලියනවා. ඇවිදිනකොට නලියනවා. හිටගෙන ඉන්නකොට වැඩි වෙලා ඉන්න බෑ. මේක විතරයි ඉරියව්ව. ඉතින් ඒකේ ඉඳගෙන නිශීදති පල්ලංකම් කියලා ඒක සාර්ථක නම් ඉන්දිකන ඉන්නේ පරියව්වේ පරියන්කේ දැක්කම බුදුහාමර පොඩි ඉංගියක් දෙනවා සතෝ වාස සති සතෝ පස්සති. එතකොට සිද්ධ වෙන්න පුළුවන් අසංස්කාරකෝ සිද්ධ වෙන අඩුම ලංසුව තමයි හුස්ම ගන්න. ඒකට ප්‍රාණ යාම කියලා සංස්කෘත වචනයක් පාවිච්චි කරන පණ තියෙන කොයි කෙනාටත් ඉඳගත්තට පස්සේ අනිකුත් සේරම මකන්න පුළුවන්. අනික සේරම නොකරත් අරින්න පුළුවන්. නමුත් හුස්ම කියන එක අසංස්කාරිකවත් සසංස්කාරිකව සිදුවෙන ක්‍රියාවලියක්. අන්න ඒක දැක්කනම් කය හිතට ආපු බවට ඔන්න පෙර නිමිත්ත. ඉන්ජංගෝ දෙනෙක් මේ ඉඳගෙන ආනපනිය හම්බුන්නේ නැහැ කියලා හරියට චෝදනා කරනවා නැති බැරිකමට අඬනවා. නමුත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආර්ය භූමියටපත් වෙලා ඉවරයි. ඉඳගෙන ඉන්නකොට ලැබෙන ලාභය තමයි ඉන්ද්‍රගණීය බාට ඇතුළට හිත ගියා නම් මේක ඇතුළේ නැතුව බැරි සිද්ධ වෙනවට කියනවා කාය සංස්කාර කියලා කියනවා. පණ තියෙන කායක තියෙන අඩුම ලංසු තමයි හුස්ම ගන්න එක. හැමදේම ඊට අනිත්‍යව ඔක්කොම ආගන්තුකයි. මේ තමයි ගෙහිමියා. පණ ඇති කාය කායක ගෙහිමියා. ඒ ගෙහිමියා හම්බ වෙයි. හම්බුනේ නැත්නම් හුස්ම ගැනීම සම්බන්ධයෙන් බඩ පිම්බීම හැකිරීම තේරෙයි. එහෙම නැත්නම් වෙන මොකක් හරි තේරෙයි. ඒ තේරෙන කොයි එකිනුත් බාහම ඉදිරියට යනවා. කායි කායනුපස්සී කියලා බුදුසසුනේ සඳහන් කරනවා. ඒ නිසා අපි මේ කතා කරන ඉඳගෙන ඉන්න භාවනාව ගැන පරියංක භාවනාව ආනාපානස් කියනකොට සරුවචන්සේ හැම වෙලාවෙදීම ඔය පාඨය අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස සති සෝ සතෝ පස්ස සති කියලා තමයි පටන් අරගන්නේ. ඉතින් මේ කයේ වාඩි වෙලා මේ දේ දැක්කනම් ඔය විදිහටමයි බුදුහාමුදුරෝ දකින්න කියලා හිතා ගන්න පුළුවන් නම් අපිට තියෙන ඉඳගත්තාම මට මේක වැටහෙන්නේ මෙහෙමයි කියලා කියන එක. වැටහෙනදී කය වශයෙන් ඉරියව් වශයෙන් වෙන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස වශයෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ උගෝදෙනේ මේ හුස්ම වැටහෙන්නේ නැහැ කියලා භාවනා කරන්නේ නැතුව භාවනා මධ්‍යස්ථාන අතහැරලා දාලා යන නිසා විශේෂයෙන්ම අබෞද්ධයෝ මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියේ හුස්ම ශ්වසන පද්ධතියේ උඩම කෙලවරේ ක්‍රියාව තමයි ආස්වාස් ප්‍රස්වාස් කියන්නේ යටම කෙලවරේ ක්‍රියාවලිය තමයි උදරච්ඡත චලන. ඒ අනුව තමයි පිම්බීම හැකිලිම සිදු වෙන්නේ. උන්වහන්සේ ඒ කල්ලා දීලා කිව්වා. හුස්ම ගන්නකොට වැටෙන්නේ නැත්නම් වම අත බඩ උඩ තියාගන්නයි කියලා. එතකොට පිම්මෙනවා හැකිලිනවා තේරෙනවා. එතකොට භෞතිකව වැටෙනවා. ඉතින් ඒකට මහාසි භාවනා ක්‍රමය කියනවා බුරුම් භාවනා ක්‍රමය කියලා කියනවා දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේ කායනුපස්සනට අයිති වෙන දෙයක් තමයි ධාතු මනසිකාරය. ඒ ධාතුන් හතරේ අපි ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ ඕනම පොඩියෙකුට ඕනම නොදියුණු මනසකට ධාතු හතරෙන් වැඩිම ප්‍රසිද්ධ වෙන්නේ වායෝ ධාතුව. මොකද ඒක කම්පන චංචල ගතිය පෙන්නනවා. පුම්බන හකුලන ගතිය තියෙනවා. ඒ නිසා බර ගතිය, ඇගේ මේ වැగిරෙන ගතිය, උණුසුම සිසිලට වඩා මේ නලියන දේ, නලියන ගතිය. මේකෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපිව කයට හිත ධම්මොල දෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට මේ කය හුස්ම ගන්න බව නැත්නම් හුස්ම තියෙන කය පණ තියෙන තා හුස්ම ගන්න බව හුස්මේ නාසිකාග්‍රේ හුලම්පාර වැඩිමින් හෝ උදරේ කම්පන චලනකින් හෝ එතන මේ ඉඳගෙන ඉන්නකොට මගේ වචන තුනක් මම කියනවා මැරිලා නැති බව දන්නවනම් නිින්ද ගිහිල්ලා නැති බව දන්නවනම් ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් භාවනාව පටන් ගන්න ඉවරයි. ඉතින් දැන් කියන්න ඕනේ අපි කොහොමද දන්නේ මං ඉඳගෙන ඉන්නකොට මම මැරිලා නැහැ කියලා? ඒක තමයි උසාවිය අපි දෙන කට උත්තරේ. කොහොමද දන්නේ මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා? කොහොමද දන්නේ මට ක්ලාන්ත වෙලා නැහැ? එතකොට ඒක ඇතුළේ වෙන මොනවා හරි දැකපු දෙයක් හෙලි කරන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. පාඩිලා ඉන්නකොට මොනවද දකින්නේ? හොඳට මතක තියාගන්න දකින්න ඕනේ දෙයක් කියලා එකක් ලෝකේ නැහැ. දකින්න දේ. ආ නේදී වාර්තා කිරීමේදී හරි මේ අපේ තණ්හාවල්, අපේ මාන්නකාරකම්, අපේ දෘෂ්ටි අපි මේ දකින්න දේ හෙලි කරගන්න බැරි අතට ලොකු වාරණයක් තියෙනවා. ඒවා අභිජ්ජා දෝමනස වාසියුමුත් ක්‍රියාත්මක වෙනවා. පංච නීවරණ වාසියුමුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා කාටවත් අර පොඩි දරුවෙකුට බහතෝරන කාලේ වගේ මේ වෙන දේ කියන්න දෙරෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා ගුරුවරු ඒ සඳහා ආප්තෝපදේශ මාලාවක් පෙන්ලා තිනවා. ගාකල් ලොකු සංසිත් එක්ක වැඩ කරනකොට එක දවසක් ඔය ප්‍රභූවරයෙකුට අවශ්‍ය වෙලා ආනාපාන සතිය ගැන කතා කරන්නේ ඒ ප්‍රභූ ආශ්‍රේ ලොකු සංසාර කරප්පන් වගේ. ඇඟට එනකොට ඇඟ කිලිපොළන. එන්නවටම කැමති නැහැ කවුරක්වත්. ඊට පස්සේ මාකට කිව්වා මේ ටික ලියලා අපි තැපල් කරලා අරමු කියලා. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේ ඕනේ නම් විලි විලි ඩායන්ඩ් එපාය. මෙතෙන්ද ඔබ වහන්සේ ගාවට මේ කෑ ගහන්න එපා. ඔය පිස්සු මේ ආවොත් එම Nissan වනිත් ඉවර කරනවා කිව්වා. කිසිම ප්‍රභූවරයෙක් ගෙන්නන්න එපා කිව්වට උඹ මේක ලියලා දීපන් කියලා. ලියලා දෙනකොට දැන් ලොකු සාංශය මට කියනවා එයාට කියන්න යටින් කළු ඉරක් අඳින්න ආස්වාද ප්‍රසආසයේ බලෙන් කරන්න එපා. අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් සිදුවෙන ස්වභාවික හුස්ම දිහා බලන්න කියන්නේ කිව්වා. ඒකේ කළු විරක් අඳින්නේ කිව්වා යටින් කළු කරන්න කිව්වා යටින් අඳින්නේ. ඊට පස්සේ කිව්වා එයාගෙන් අහන්න එයාට කියන්න මේක ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටහෙනවද කියලා බලන්න කියලා. මේක ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි කියලා වැටහෙනවද බලන්න කියලා. ඉතින් මේක හුඟව දෙනකොට තේරෙන්නේ මම මේ ආස්වාස කරනකොට ප්‍රස්වාසයේ නෙවෙයි. මේ ආස්වාසයේ බව දන්නේ කොහොමද? මේ ප්‍රස්වාසය කරනකොට මේක ආස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය බව දන්නේ කොහොමද කියලා මේක හෙලි කරවන්න තමයි මේ භාව තෝරලා දෙන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. යම් දවසක එයා ඒ දකින ආස්වාසය ප්‍රස්වාසය සටහන් සහ ආකාර කියන දෙකට හෙලි කිරීම තමයි ඔය IT ටෙක්නොලොජි කියලා කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ ඕනම සංසිද්ධියක් ඕනම දෙයක් හෙලි කරන්න පුළුවන් సంతාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියලා දෙකක් තියෙනවා. අපිට ආස්වාස් ප්‍රස්වාසයේ දෙක කාටද කියන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මේක ඔර්ලෝසු බට්ටේ පැද්දෙන්න වගේ එහාට මෙහාට පැද්දෙන්න වගේ කියලා නිකන් රූපකයක් මාර්ගයෙන්. එහෙනම් දොරක් ඇරෙනවා වැහෙනවා වගේ රූපකයක් මාර්ගෙන් කියන්න වෙනවා. එහෙම නැත්නම් මේ මට හුස්ම නූලක් යනවා වගේ තේරෙනවා. එහෙම නැත්නම් රෙද්දක් පැනනවා වගේ තේරෙනවා. නැත්නම් තිතක් එහාට වෙනවා වගේ තේරෙනවා කියලා විවිධ සටහන් මාර්ගයෙන් තමයි අපි මේ තොරතුරු බිඳක් අපි දත්ත කියලා තියෙන. ඒ දත්ත අනිත් එකෙන් වෙන් කරලා හඳුනන්නේ ඒකට ආවෙනික සටහනක් තියෙන. ඊට පස්සේ ඒ සටහන ක්‍රියාත්මක කරන ආකාරයක් තියෙනවා. හිමීට පටන් ගන්න හයියෙන් ඉවර වෙනවද? හිමීට පටන් ගන්න හිමීටම ඉවර වෙනවද? හයියෙන් පටන් ගන්න හිමීට ඉවර වෙනවද? මේ මේ ආකාර තියෙනවා. මෙන්න මේ ටික ඉතින් භෞතික විද්‍යාව කියලා තමයි ඉතින් ලෝක විශ්ය කියන්නේ. යම් කිසි දෙයක් දැකලා ඒක තව කෙනෙකුට විස්තර කිරීම සඳහා සටහන් සහ ආකාර දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඒ සටහන පේන්නේ කියලා ආකාර මට වැටහෙන්නේ නැහැ කියලා ඉතින් උගෝ දෙනෙක් කම්පටන් සුද්ධ කරන්න ගියාම කොහොමද ආස්වාද ප්‍රසවාසය දැක්කේ මට තේරෙන්නේ මට වැටහෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා මේක මේ කළු ලෑලක ලියලා පෙනෙයි. ඒ නැත්තම් වෙන විදිහකට දක්වයි කියලා නෑ. ඒක අපි මේ මේ ගොළු භාෂාව කඩලා ගොළුකම අතහැරලා මේක හෙලි කරවන්න ඕනේ. හෙලි කරනකොට අහගෙන ඉන්න කෙනාට කියන්න පුළුවන් මේ ඇත්තටම හුස්ම ගැන හිතලා කියනවද නැත්නම් ඇත්තටම හුස්ම දැකලා කියනවද කියලා. ඉතින් ඒක හෙලි කරේ නැත්නම් ඉතින් දිගට ගොඩක් කල් භාවනා කරන්න වෙනවා. ඒ පුද්ගලයා තුළ අනිෂ්ඨිර භාවය වැඩෙනවා, අදිෂ්ඨාන ශක්තිය කැඩෙනවා, චිත්ත ශක්තිය නැති වෙනවා. කවදා හෝ දැකපු දෙයක් කියා ගන්න පුළුවන් වුණා නම් එයාට අදිෂ්ඨාන ශක්තියක් කරනවා හරි හරි මං කියන දේ ස්වාමීන් වහන්සේට තේරෙනවා මම දන්නවා මේ වார்த்தාව ලියන හැටි කියලා ඉතින් මේක සමහරකට සිද්ධ වෙනවා සමහරට වෙන්නෙම නැහැ ඒ සබුරින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය හතර જાතියක් ඉන්නවා එක්කෙනෙකුට භාවනා කරනවා වැටහෙනවා කියන්න බෑ. තව කෙනෙක් ඉන්නවා භාවනා කරනවා වැටහෙනවා කියන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා භාවනා කරන්නේ අනුන් කියන දේ කියලා රවට්ටන්න භාවනා මධ්‍යස්ථානට එනවා gedara වහලෙ තෙමෙන හින්දා. එහෙම පිස්සු જાතියකුත් ඉන්නවා. තව කෙනෙක් භාවනා කරන්නේත් නැහැ කියන්නේත් නැහැ උන්දලාගෙන් කවදාකවත් භාවනා මධ්‍යස්ථානවල කරදරයක් නැහැ. උන්ගේ වල වල ඉන්නේ. මේ මෙතෙන්ද ආවට පස්සේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අවංකෝ භාවනා කරලා කියා ගන්න බැරි කට්ටියක් ඉන්නේ. අවංකෝ භාවනා කරලා කියන්න පුළුවන් කට්ටියක් ඉන්නේ. තව જાතියක් ඉන්නවා කිසිම උපදේශයක් අහන්නේ මොකුත් නැහැ. පොත්පත් බලලා පච කියන. කන රත් වෙන්න දෙකක් ගහලා එලවන්න. භාවනා නොකර මේ හිතේ තියෙන දේවල් කියන කට්ටියට ඒගොල්ලෝ අලි අවුලක් ඇති කරනවා භාවනා මධ්‍යය. ඒක ඇත්තටම ගුරු රැගේ තනි වගකීමට යන්නේ. ඒ කට්ටියට කියනවා කරුණා කරලා මේ මේ වගේ තැන් වලට එන්න එපා. අයින් කරනවා. තව જાතියක් ඉන්නවා භාවනා කරලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ බොහෝම ඉක්මනට භාවනා අල්ලනවා. තව જાතියක් ඉන්නවා භාවනා කරනවා කියන්න බෑ. ඒක තන්නේ කර ගුරුන්නාසිකේ වැරද්ද. ගුරුට තන්නේ කර වගේ කියන්න ඕනේ. මෙච්චර අවංකව මෙතෙන්ට අවිල භාවනා කරලා. එයාට කියා ගන්න බැන්නම් කොහොම හරි අපි ඒක මතු කර ගන්න ඒ ගතු කර ගැනීම සඳහා ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා දින්නපතාම යෝගාවචර හම්බෙන්න. හම්බෙලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරා. මොකද්ද භාවනා කරන වැටෙන්නේ කියන එක හෙලි කරන්නයි කියලා. ඒ ගම්පහ අපි පීමසිරි ස්වාමීන් වහන්සේ මං හම්බෙච්ච වෙලාවේ බුරුමයන් ඉස්සල්ලා අනතුරු ඇඟිව්වා. බුරුම ගිහිල්ලා අඬණ්ඩයි සිද්ධ වෙන්නේ. මොකද මේ ස්වාමීන් වහන්සේලාගේ නෑදෑකම් අනම්මනම් මොකුත් නෑ කතා කරනකොට ඔච්චරයි. ඊට පස්සේ මම බොහොම විවේකීව ඇහුවට පස්සේ කිව්වා මේ භාවනා කරනකොට පේන දේ කියන්න පුළුවන් නම් භාවනා ජීවිතේ 150ක් වැඩ ඉවරයි. ඒ නිසා අපිට තියෙන එක බැරිකම. ඒ නිසා උත්සාහ කරන්න ආශ්වාස කරනකොට තුනක් කරුණු වැටෙන්න පුළුවන්. නැත්නම් අපිට හෙලි කරන්න පුළුවන් පැතිකඩ තුනක් තියෙනවා. එක මගේ හිත සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙනවා. නැත්නම් කයට හිත ඇවිල්ලා තියෙනවා කියන එක පළවෙනි කාරණාව. ඒ කියන්නේ මගේ හිත සද්දහමෙන්ට මත් වෙලා නැහැ. වේදනාව මත් වෙලා නැහැ. හිතවිලි වල නෙවෙයි. හුස්මේ තියෙන්නේ කියන එක එක. දෙක මේ හුස්ම වදින්නේ නාසිකාග්‍රේද උඩුතොලේද දකුණු නාස්පුඩුවේද වම් නාස්පුඩුවේද කියලා හුස්ම ටික වදින තැන. තුන මේ ආස්වාස වේලාවේදී වදින තැනයි ප්‍රස්වාස වේලාවේදී වදින තැනයි අතර වෙනස. නැත්නම් ආස්වාදී වැටහෙන දේ සහ ප්‍රස්වාසයේදී වැටහෙන දේ අතර වෙනස මේ තුනම කවදාකවත් එක්කෙනෙකුට විදිහට එකවර බලන්න බෑ. එකක් වැටෙනවා. අන්නේ වැටෙන තැනින් පටන් අරගත්තා නම් මට හුස්ම ගන්නකොට නැත්නම් ආනපන කරන නැත්නම් වාඩි වුණාට පස්සේ මගේ හිත හුස්මට ගියා. මම දන්නවා සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි හුස්ම තියෙන බව මට වැටහෙනවා කියවන වැඩේ පටන් අරගන්න. තව සමහරෙකුට පුළුවන් මේක මට වැටෙන්නේ නාසිකාග්‍රේද උඩුතොලේද වමේද දකුණේද කියන්නේ. සමහරෙකුට උගුරේ වැටෙනවා. සමහරට පපුවේ වැටෙනවා. සමහරට උදරේ වැටෙනවා. කොහේ වැටුණත් හැපෙන තැනක් තියෙනවා. අන්න ඒක කියන්න පුළුවන් නම් තව පියවරක් ඉස්සරහයි. තව කෙනෙකුට කිව්ව හැකි හුස්ම ගන්නකොට මෙහෙමයි මට වැටෙන්නේ, පිට කරනකොට මෙහෙමයි කියලා. නැත්නම් පිම්බෙනකොට මෙහෙමයි මට වැටෙන්නේ, හැකිලෙනකොට මෙහෙමයි කියලා සංසන්දනේ. ඉතින් ඔය තුනම දැනෙනවා නම් කාට හරි උත්කෘෂ්ටයි. විශිෂ්ට සම්මානයක් ලැබෙනවා. ඒ තොරතුරට මගේ ජීවිතේ එක එක්කත් තාම දැකලා නැහැ මේ අවුරුදු 30 ඇතුළත මේක හරියට වාර්තා කරන්න පුළුවන්. ඒ බෑ කියන කට්ටිය නම් ටොං ගණන් දැකලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. මම මාස 18ක් බැනුම් ඇහුවා. මාස 18ක් බැනුම් ඇහුවා භාවනා කරලා මේක හෙලි කරගන්න බැරුව. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ මාව ලෙව්වෙත් නැහැ. දැනගත්තා මේක භාවනා කරනවා හැබැයි හැබැයි මොට්ටයි කියලා දන්නවා. පිස්සයි කියලා දාන්න. මෝඩයයි කියලා දාන්න. ඉතින් ළඟ තියාගෙන කියලා කියලා කියලා කියලා බැනලා බැනලා බැනලා බැනලා තමයි මේක හෙලි කරන්න පුරුදු කරේ. ඒක පුංචි වැඩක් නෙවෙයි. ඒක තමන්ගේ සාසන නෙවෙයි ලෝක සාසන වැඩක්. ඒ නිසා මේ කායේ කායානුපස්සී විදිහට මේ හිත කයට ගන්න එක කාම කාම සංඥා අයින් කරලා විශාල ජයග්‍රහණයක්. නමුත් ඒක හෙලි කරගන්න බැන්නම් පොට්ටේකට මැණික් ගලක් පය වැදුනා වගේ අහුල ගන්න තේරෙන්නේ නැහැ. නිසා යම් කිසි කෙනෙකුට බැරි නම් කවදාකවත් යාට නිඳා කරන්න හොඳ නැහැ. කවදාකවත් යා ලයිස්ට් එක කපන්න හොඳ නැහැ. කියන්න ඕනේ ඒක තමයි ස්වභාවය. මේ නමුත් මේක පුළුවන් ක්‍රමයට හෙලිකරනද එතකොට හදලා දෙන්න පුළුවන්. ඒ සඳහා කරන්න සිදුවෙන අත්තරදි ප්‍රමාණය වරද්ද ගන්න ප්‍රමාණය කොච්චරද කියනවනම් විශාල වීර්යවන්ත කෙනෙකුට විතරයි භාවනා කරලා ඒ භාවනා කරන දේ හෙලි කරන තැනට යනකම් පසු නොබා භාවනා අතහැර නැතුව ස්ථාණයෙන් පැනලා යන්නේ නැතුව කමඨාන මාරු කරන්නේ නැතුව ගුරුවරු මාරු කරන්නේ නැතුව මේ වැඩේ කරන්න පුළුවන් විශාල ශක්තියක් අපිට හරියට විශාල කම්පැනියක් අරගෙන ඒක ජයග්‍රහයි වාසි ලැබෙන තැනකට යන්න ඒක නා කොච්චර උද්‍යෝගයෙන් කටයුතු කරන්න ඕනද මේ වගේ වරද්ද වරද්ද වරද්ද වරද්ද කවදා හෝ ඒක හෙලි කරගන්න පුළුවන් දවසක් ආවොත් මේ ආනාපාන කරනකොට ආස්වාස් ප්‍රස්වාස කරනකොට මෙන්න ආස්වාසය මෙන්න ප්‍රස්වාසය කියලා එතකොට ඒක නාගෙන් වෙලා තියෙන වීරිය ශක්තිය පුංචි එකක් නෙවෙයි ඒකට කියනවා ආරද්ධ විරිය කියලා කාමයට මේ දේ කරන්නේ. ලාභයට මේ කරන්නේ, සත්කාරයට මේ කරන්නේ, සම්මානයට මේ කරන්නේ, ආදායම් බද්දෙන් නිදහසෙන්ට මේ කරන්නේ, කායම හිත ගන්න නෙවෙයි. කයේ කය හැටියට දැකලා ඒක හෙලි කරන එකයි. අපි මෙතෙක් කල් කෙරුවෙම කවදාකවත් අදාළ නැති කුණු කන්දල් තමයි කතා කර කර හිටියේ. මුළු ජනමාධ්‍යම කියන්නේ ඕක. ඒ වයින් කරන්නේම වර්තමානයේ හිත තියන්න දෙන්නේ නැතුව මොකකින් හරි හිත පිටට ඇදලා දානවා. ඉතින් මේක තමයි අපි මේ පෝසත්කම් කියලා එකතු කරගන්නේ. භාවනා කරන කෙනෙක්ව පැත්තක දාලා තමන්ගේ කය මේ පෙර කරලා පින්නට ලැබිච්ච මේ මනුස්ස කය සචේතනික ක්‍රියා පුළුවන් තරම් අඩු කරලා අචේතනිකව සිදුවෙන දේ මේ හෙලිකිරීම කරන්න ගිය ගමන් ඕනම කෙනෙකුට තේනවා හැම කෙනෙකුටම සිදුවෙන්නේ ඔච්චරයි. බුදුහාමුදුරණ සිදුවෙන්නේත් ඔච්චරයි. දේවදත්තට සිදුවෙන්නේත් ඔච්චරයි. මේක වටිනකම තියෙන කෙනාට ආර්යයන් වහන්සේ කියන මේක මොකද්ද ඉතින් හුස්ම ගන්නව බලනකොට නිකන් හුලන්නේ ඕක දැක්කල මොනවද හම්බ වෙන්නේ කියලා සත පහක වටිනාකමක් නැහැ මේක ලාභයක් සත්කාරයක් සම්මානය ඇසිලෝකයක් නැහැ කියලා අතාරින කෙනාට කියනවා පුතඥයයි කියලා ඒක නිසා යම් කිසි කෙනෙකුට හිතනද මේ ආස්වාසිය වෙනකොට ආස්වාසිය දැකලා ප්‍රස්වාසිය වෙනකොට ප්‍රස්වාසිය දැකලා මේ දැන් මේ බලන්නේ අපි ආස්වාද ප්‍රස්වාද දෙකේ වෙනසනේ කවදා හරි මේ ආස්වාසය දැකලා ප්‍රස්වාසයත් වෙනස දකිනවා වගේම <clears throat> ඊගාවට එන ආස්වාසයත් එක්ක මේ ආස්වාසයේ වෙනස දකින්න කොච්චර සියුම්කමක් තියෙන්න ඕනද කියලා. කොච්චර තීක්ෂණකමක් තියෙන්න ඕනද කියලා. මේ එක ආස්වාසයක ඉඳලා අනික් ආස්වාසයට බලන කිනාට විතරයි අනිත්‍යත්වයේ තේරෙන්නේ. වෙනස් වෙන බව තේරෙන්නේ. ඒක නෙවෙයි මේ එන්නේ වෙන එකක් බව තේරෙන්නේ. ඒ තරම්ම සියුම බලන්න ඕනේ අනේ සියුම් භාවයේ ඇති කරන්නයි ඉස්සල්ලාම අනිකුත් සියල්ලගේම ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා නිකන් සෙල්ලම් බබාට සෙල්ලම් දෙන්න වගේ කියන ඔය ආස්වාසය ප්‍රසවාසය දෙකේ වෙනස බලන්න. මේක දිගට බලන්න. බලලා කවදා හෝ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් බලන්න. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් බලන්න. මේකනේ සරුවචනාංශය සඳහන් කරන දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රසං වාස සන්තෝ රසං අස සාමීති පජානාති දීගං වාර පසසන්තෝ දීගං පස්ස සාමීති පජානාති රසං වා පසසන්තෝ රසං පස්ස සාමීති පජානාති ඉස්සල්ලා ආස්වාද ප්‍රසවාස දෙක බලලා ඒක හරි ගොරෝසුයි සමහරුන්ට ඒක අහුවෙන්නේ නැහැ නමුත් බල්ල බල්ල බල්ල මේ ආස්වාසින් ඊගාව ආස්වාසේ වෙනස් වෙන හැටි දකින්න තරමට කිසිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් නැතුව කිසිම දුරේක්ෂයක් නැතුව කිසිම අන්වීක්ෂයක් නැතුව මේ සතිය කියන කණ්ණාඩියෙන් බුදුහාමුදුර අපේ මතු කරන මේ ශක්තිය අපේ මොලේ තියෙන මේ ශක්තිය ඉස්මතු කිරීම බුදු කෙනෙකුට අර කාටවත් කරන්න බෑ අපි බලන්නෙම මේ ආස්වාසිය වගේමයි අනික් ආස්වාසිය මේ ප්‍රස්වාසිය වගේමයි ඒ මන්දිවට ඒක වෙනස් වුණොත් නඩු ඇයි මේ පෙනිච්ච ආස්වාසේ වෙනස් වුනේ ස්වාමීන් වහන්සේ මට මේකට කට උතර බඳින්න ඔබ වහන්සේ ප්‍රධාන විත්තිකාරයා. ඔබ වහන්සේ තමයි බලන්න කිව්වේ පුළුවන් නම් උත්තර දීපන්කෝ. ඉතින් කිව්වොත් මේ බලන්නේ වෙනස් වීම දකින්න කියලා. කාටවත් තේරෙන්නේ නැහැ. බුදුජානනාදී කියනවා ආස්වාද ප්‍රසාර දෙක වෙනස බලන්න. බලලා දිගට බලන ගමන් ආස්වාසෙන් ආස්වාද මේකට කියනවා පරිණාමය කියලා. මේකට කියනවා විපරිණාමය කියලා. මේකට කියනවා රූපාන්තරණය කියලා. අපේ හිතට ඔච්චර නපුරු නොදකින් නොපතන් කියන දෙයක් ඇත්තේ නැහැ. මොකද ඒ තරම්ම නිත්‍ය සංඥාව අපි ඉන්නේ. අපි හිතන්නේ මේ ආස්වාසේ වගේමයි ඊගාව එකත්, ඊගාව එකත් ඒ වගේමයි. ඉතින් මේක හෙල්ලෙන්න බෑ, පෙරලෙන්න බෑ. අපි මේ ආස්වාසයට නිත්‍ය සුඛ සුභ ආත්ම දෙයක් පටවනවා. එනිසා ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දෙකට ගිය ගමන් ආ මගේ සත්‍ය කැඩලා. මගේ සීලය කැඩලා. එක්ක මගේ ශ්‍රද්ධාව කැඩලා. මේක අදම කමටහන් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් අමුඩ ගහගෙන දුවනු. කාටවත් තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් සපිය ගෙනියන්නේ මේ කායේ කායાનුපස්සී කියලා මේ කාය හිර කරලා, දඬු අඬුවට දාලා අපගේ හිර කරලා. මේකේ විපරිණාමය බලන්නයි මේ කරන්න කියන එක. ඒක ඒ සතිය පිහිටුවලා ආස්වාසයෙන් ආස්වාසයට බලන ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට බලන පිම්බීමෙන් පිම්බීමට බලන හැකිලීමෙන් හැකිලීම බලන දෙයට සංසන්දනේ ගෙනියන්න බුද්ධ කල්ප කීයක් ඇයිද කියන්න බෑ. රිට්‍රීට් කීයක් කරන්න වේද දන්නේ පැය කීයක් කරන්න වේද දන්නේ හැබැයි මානසිකාරය හරි කිනාද යෝනිසෝමනසිකාරය තියෙන කෙනා වැටහුනොත් බණේදී මෙන්න මේකයි මේ බුදුරජාණන්සේ බලන්න කියන්නේ කියලා එක හුස්මෙට පස්සේ අල්ලතයි. ඉතින් මේ දෙය අතර තියෙන කාලපරාසය මෝඩකමට සාපේක්ෂයි. තෘෂ්ණාවට සාපේක්ෂයි. තෘෂ්ණාව කියන්නේ අපි දකින්නේම ආස්වාසින් ආස්වාසයට නිට්ටයයි. ඒක සුඛයි, ඒක සුබයි, ඒක ආත්මයි කරලා. ඒක එහෙම නෙවෙයි. ඒක අනිත්‍යයි, මේක දුක්ඛයි, මේක අනාත්මයි, මේක අසබ් අසුබයි කියන එක දැක ගන්නාසුළු මානසිකත්වයක් හදනවා කියන එක බුදුහාමුදුරන්ටත් කරන්න බෑ. ඒක ඥානගතින් අපිට හම්බෙච්ච දෙයක්ද? පෙර කර්මන ශක්තියෙන් ආපු එකක්ද? අම්මගෙන් අප්පගෙන් ආපු එකක්ද? මොකද්ද කියන්න දන්නේ අනිත්‍ය සංඥාවෙන් බලනවා කියනවනම් එයා මේ මාර්ගයටපත් වෙච්ච එකන අනිවාර්යෙන් ඵලයකට යනවා. මේක වෙනස් වෙන්නේ නැහැ කියන සංඥාවෙන් බැලුවොත් ඒ මනසට වෙනස් වීම පොළඟෙක් වාගේ පේන්නේ. සර්පයෙක් වාගේ පේන්නේ. බයක් වගේ පේන්නේ. භූතයෙක් වගේ පේන්නේ. යකෙක් වගේ පේන්නේ. ඒ නිසා වෙනස් වෙනකොටම ඉරියව් මාරු කරනවා, අරමුණු මාරු කරනවා, දඟලනවා. නිසා තමන් ඇති කරගත්ත මේ මාර්ග චිත්තය ඵල චිත්තයක් බවට පත් කරන පළවෙනිම හොල්මන පළවෙනිම ලකුණ තමයි මේ ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් වීමක් තියෙනවා. මේක කොච්චර දුරද කියනවද කියනවනම් තව ඉස්සරහට යනකොට ආස්වාසයේ මුලට මැද සමාන නැහැ. මැදට අග සමාන නැහැ. එක ආස්වාසයක පවා නිකන් බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ ප්‍රස්ථාරයක් තියෙන්නේ ආරම්භය ඉතාමත්ම සියුම් ඊට පස්සේ ශීඝ්‍ර වර්ධනයක් කියලා එක බහලා යනවා. ඒ නිසා මේ එකක ඉඳලා මුලක ඉඳලා මැද දක්වා යනකොට uppādō paññāyati vayō paññāyati තිතස් අඤ්‍යතත්තම් පඤ්ඤායති කියලා බුදුජානනාංශමේ අවුරුදු 2600 ගානකට ඉස්සලා කියපු බොහොම බරපතල වචන. මේ ආස්වාසයට ප්‍රස්වාසයෙන් වෙනම වෙනමම හට ගැනීමක් තියෙනවා මානෙනේ. ආස්වාසයට ප්‍රසවාසයෙන් වෙනව වෙනව මිය යෑමක් තියෙනවා මහණෙනි. ගෙවීම මැද උඹේ තිතිය කියලා අල්ලන එකේ වෙනස් වීමක් තමයි තියෙන්නේ. උඹේ තිතියක් ස්ථාවරයි කියලා බලන්න හදන දේ චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්න තරම්වත් වෙනසක් නොවි වෙනස් වෙනවා පෙරලෙනවා. විපරිණාමයටපත් වෙනවා. රූපාන්තරණයටපත් වෙනවා. යනකොට යනකොට යනකොට පේනවා මේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස පැත්තක තියන්නකෝ ආස්වාසෙන් ආස්වාදේ තියෙන වෙනසත් පැත්තක තියන්නකෝ ආරම්භක ආස්වාසයේ මැදට යනකොට සම්පූර්ණ වෙන එකක්. ඉවර වෙනකොට පටන් ගන්න එක නෙවෙයි ඉවර වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් කවුද පිළිගන්නේ? අපි හිතන්නේ මේ පටන් ගත්තම ආස්වාසි ඉවර වෙනවා ඊගාවට එන්නෙත් ඒකම කියලානේ. අපි හිතන්නේ මේ පටන් ගන්න එක ඉවර වෙනකන් ඉන්නේ ඒක වෙන දෙයක් පාටපත්ලා ඉවර වෙන්නේ. ඉතින් මේක මේ රූපාකාරය මේක තමයි කායानुපස්සනාව කියන්නේ. මේ රූපාකාරය පටන් ගන්න එක නෙවෙයි ඉවර වෙන්නේ කියන තරම් මේක චපල වංචනික ෂට මායාවි දේ රූපේ හරහා තේරුම් ගත්තොත් වේදනාවක් පටන් ගන්න එක නෙවෙයි වේදනාව ඉවර වෙන්නේ කියන නාම ධර්මයට මෙයාගේ පොඩි විවෘතකමක් එනවා පොඩි සාදර ගතියක් තියෙනවා එතකොට මේ වේදනාවන පසනාවට අපිට යන්න වෙනවා දුක් වේදනාවක් කියලා පටන් ගත්තට ඒක ඉවර වෙන්නේ අනිවාර්යයෙන්ම සැපේ කියලා නමුත් අපි තියෙන පිටි ගතිය අල්ලා ගන්න ගතිය නිසා දුකින් පටන් ගන්න දුකම ඉවර වෙනවා සැපෙන් පටන් ගන්න සැපම ඉවර වෙනවා කියලා අපි ඉසాత බැඳගෙන අඬනවා රූපය හරහා පටන් ගන්න ආස්වාසේ නෙවෙයි ඉවර වෙන්නේ ප්‍රස්වාසයට යන්න ඉස්සෙල්ලා මේක එක චිත්තක්ෂණයක්වත් ඉසුබලන්න ඉඩ නොතබා තැලෙනවා සැලෙනවා තවනවා පෙලෙනවා වෙනස් වෙනවා කියන එක අපි කොච්චර නොදකින් නොපදද කියන්නේ කොත් හිතලාද බලන්නේ ද්වේෂයෙන්ද කියලා බැලුවොත් මේ හුස්ම එකක මේ වෙනස් වීම අපිට පේන්නේ අපිට කරන පුද්ගලික චෝදනාවක් වගේ. අභියෝගයක් වගේ. මගේ වැරද්දක් කියලා. ඒ නිසා කායේ කාය අනුපස්සී දිගේ ගිහිල්ලත් නිවන් දකින්න බැරි නෑ. නමුත් කායේ කාය අනුපස්සී කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි සතිපට්ඨාන. රූපය අල්ලගෙන. ඒක කෙරුවට පස්සේ ආරම්භ කරන මේ ගමන බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්න එක පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දක්වා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වාම යනවා ඒ සඳහා වැදගත්ම දේ තමයි මම මේ සියල්ල පාවා දීලා මතු කරගත්ත මේ ආස්වාසය නিত্য සුඛ සුභ වශයෙන් බලනවා මිච්ඡා දිට්ඨි මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තරමට පටන් ගන්න ආරම්භක තේසේදීම අපේ ළඟ මානසිකාරයක් තියෙනවා. ඒකට සම්මාදිට්ඨිය කියනවා. ඇයි එහෙම කියන්නේ? මේක නিত্য සුඛ සුභ වශයෙන් බැලුවොත් පේන්නේම නিত্য සුඛ සුභ වශයෙන් තමයි. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕනේ කිව්වොත් පේන්නේ එහෙම තමයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. උඹට බලන්න ඕනේ කොයි විදිහටද ඒ විදිහ තමයි පේන්නේ. What you see that you are. අනිත්‍ය වශයෙන් බලන කෙනාට අනිත්‍ය වශයෙන් පේනවා. දුක්ඛ වශයෙන් බලන කෙනාට දුක් දුක් වශයෙන් පේනවා. නිත්‍ය වශයෙන් මන කර නිත්‍ය වශයෙන් පේනවා. සුඛ වශයෙන් මන කර සුඛ වශයෙන් පේනවා. ඉතින් අපිට පේන්නේ බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රජාල කරනවා වගේ. ඉන්ද්‍රජාලය තමන්ගේ මනසේ තමයි තියෙන්නේ. මේ මායාකාරයට. ඉතින් කවදද හිතනද මේ නිත්‍ය සුඛ සුභ වශයෙන් ආස්වාසි ප්‍රසවාසි ඉස්සර කරන භාවනා කරන කෙනාට අනේ මේ බුදුරජාණන් වහන්සේ කට ගෙවෙනකන් මේ කියන්නේ ඔන්න ඔය බලන දෘෂ්ටි කෝණය වෙනස් කරලා මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්නට කොයි වෙලාවෙ මේ සංක්‍රමණයේ සිටුවේද කියලා හිතන්න. කැමදාම හම්බයක්. ඉලෙක්ට්‍රික්. උනොත් උනා නැත්තන් නැහැ. ඒක භාවනාවෙන් වෙන එකක් නෙවෙයි. ඒක දෘෂ්ටි හා සම්බන්ධ දෙයක්. ඒක නිසා අපි ඉස්සල්ලාම දෘෂ්ටිය කඩන්න ඕනේ නම් සංඥාවක් ඇති කරගන්න කියනවා නিত্য සංඥා වෙනකොට අනිත්‍ය සංඥා. අපේ ඊර්මනන්ද සූත්‍රයේ සරුවචනන්සේ දේශනා කරන්නේ දස සංඥාවල අනිච්ච සංඥා අපිට ඒක කවදාකවත් අම්මල තාත්තලා උගන්වන්නේ නැහැ. අම්මල තාත්තලා තියෙන ලොකුම බුදලේ තමයි අපි. ඒ නිසා උඹලා නිට්ටයයි සුඛයි සුබයි උඹ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න ඕන, උඹ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් අඩු ගන්න කොන්දොස්තර කෙනෙක් හරි වෙන්න ඕන කියලා අපි තුන චිත්‍ර මවාගත්ත රූපෙනේ අම්මල මේ මට එන වචනේ තමයි මේ සූස්තිය කියන එක. ඒක හොඳ නැති වචනයක්. ආශා කරන්නේ. ඒ නිසා අම්මලා තාත්තලා අපිව අල්ලගෙන තමයි උන්දලගේ චරිත කොටන ගන්න හදාන්නේ. අපිත් අපේ දරුවෝ අල්ලගෙන තමයි චරිත කොටන ගන්න නිසා අපිට උන් පේන්නේ නিত্য සුඛ සුබ වගේ. ඒ නිසා කවදාකවත් අම්මෙක්ගෙන් තාත්තගෙන් නම් කවදාකවත් ඔක දරුවෙකුට ඉගන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුව තමන්ගේ දරුවට ඉගෙනනවා තමයි උන්දට ඉතින් තාත්තා කියන්න අමාරුයි. බුදුහාමුදුරුව අපි ඔක්කොගම තාත්තා. තමන්ගේ දරුවෙකුට කවදාකවත් දෙන්නේ නැහැ. ඉස්කෝලේක ගුරුවරයෙක් කපට දෙන්නේ නැහැ. පන්ති කාමරේ. මොකද ඒකට ගුරුවරයාගේ ජොබ් එක නැතිනවා. ගුරුවරයා කරන්නේ මේක නිත්‍යයි, මේක සුඛයි, මේක සුබයි කියනම තමයි උගන්වන්නේ. දේශපාලනඥයෙක්ගේ කටින් බැරි වෙලාවත් කියවෙන්නේ ආර්ථික විශේෂඥයෙක්ගේ අතින් කද්දාකත් කියවෙන්නේ සමාජ විද්‍යාඥයෙක් අතින් කියවෙන්නේ මේ මං වගේ කට කැඩිච්ච වචන කතා කරන මිනිස්සු අතින් ඉඳලා හිටලා කියවෙනවා. මන් දන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක නිසා මේ හුස්ම දිහා බලලා හුස්ම කියන්නේ කය නැත්නම් මේ කයේ නියෝජනේ මේක නিত্য සුඛ සුභ වශයෙන් පටන් ගන්නතර කිසිම දෝෂයක් නැක්කොන පටන් ගන්න එතනින්. කවදා හෝ මේ භාවනා කරලා අපි පෙන්වන්න හදන්නේ ත්‍රිලක්ෂණයෙන් පළවෙනි එක අනිත්‍යතාවය හුත්වා අභාවතා අනඤ්‍යතා අනිච්ඡතා විපරිණාමතා පළවෙනි හුස්මේ තියෙන ආස්වාසේ නෙවෙයි දෙවෙනි එකට එන්නේ. ඒක ඊට වඩා වෙනස්. තුන්වෙනි එක වෙනස්. පළවෙනි ප්‍රශ්වාසය නෙමෙයි දෙවෙනි ප්‍රශ්වාසය තුන්වෙනි එක වෙනස්. මේක වෙනස් වෙනවා. ඒ තබා හුස්මේ මුල සිට මැද යනකොටත් වෙනස් වෙනවා. මැද සිට අගටත් වෙනස් වෙනවා කියලා මේ වෙනස දක්නාසලුව බැලුවොත් ඒක පේන්නේ නාස්තික උච්ඡේදවාදී කඩාකප්පල්කාරී බැල්මක් කියලා. හැබැයි විද්‍යාව ඔප්පු කරලා තියෙනවා යම් කිසි කෙනෙක් හුස්ම වෙනස් වෙන සුළු ස්වරූපේ බලන්න තරම් සෙල්ලක්කාර නම් උන්ද කවදාකවත් නාකි වෙන්නේ නැහැ කියලා. එයා තිරියම් වෙනවායි කියලා. ඒ තරම්ම මනස තියෙන්නේ වර්තමාන මොහොතේ කැරකෙන රෝදයක් වගේ. ඒක කවදාවත් පාසි බැඳෙන්නේ බල එනේ එනේ එක වෙනස් වීම වශයෙන් බලන්න කැමතියි. ඉතින් හිතන්න පුළුවන් ද කාට හරි මුළු ලෝකෙටම මේ අනිත්‍ය සංඥාවෙන් බලන්න පුළුවන් කියලා හිතන්නවත් එපා. ඒක හරියට කියනවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරලා හැම හිතවිල්ලක්ම අපිට අනිත්‍ය සංඥාවට එයි කියලා කවදාවත් එන්නේ නැහැ. කවදාවත් එන්නේ නැහැ. අපිට තියෙන කලාතුරකින් හෝ චිත්තක්ෂණයකට හෝ මේ ආස්වාද ප්‍රසවාස වෙනස් වෙන සුළු එකක්. පිම්බි මහැකිලිම ගත්තොත් වෙනස් වෙන සුළු එකක්. අන්න එකට සාදර වෙන්න දැක ගන්නා සුළු භාවනා කරන්න යන එකනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා අනිත් එක්කනට අවුරුදු 7ක් යන වැඩි මේ වෙනස් වීම දක්නා සුළු බැලුවොත් උදේ උපදෙත් තුනොත් හැන්දා වෙනකොට මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. උපකරණ කියලා කියන්නේ ඔක්කොම අනිත්‍ය දකින්න නෙවෙයි. මේ අනිත්‍ය වශයෙන් බැලුවොත් අනිත්‍ය වශයෙන් දකින්න චිත්තක්ෂණයක් හොයන්න අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කයෙහි කය ආනුව දක්නා සුළුව භාවනා කරනකොට හොන්ත වීරියකින් මේ කියන ප්‍රඥාවෙන් නැත්නම් සම්මාදිටිය මූල බීජය හිතේ තියාගෙන පුළුවන් තරම් වෙලා සතියෙන් කටයුතු කරන ගමන් මේ එදිනදා ජීවිතේ කාම සංඥාවල් වලින් කාම ඡන්ද ව්‍යාපාද වලින් පොඩ්ඩකට හිත ඈත්මත් කරගෙන මේක දිහා බැලුවොත් කොච්චර වැරදුනත් හැමදාම පටන් ගන්නකොට අපි නීත්‍ය සංඥාන් බැලුවත් බුදුජාන් වහන්සේට සෑහෙන විශ්වාසයක් තියෙනවා ටික කාලයක් යනකොට යාට මේක අනිත්‍යත්වය මේක නිකන් ඩොක්කක් කන්නා වගේ අකරතැබ්බයක් වගේ ගහකින් ඇදගෙන වැටෙනවා වගේ ඒක පාරට තේරෙන පටන් ගන්නවා හැබැයි නේනම් මේකද බුදුහාමුදුරුවෝ මේ අනිත්‍යයි කියලා කිව්වේ ඒක කළු ලෑලි ලීලා තියෙන එකක්වත් වචනයක්වත් නෙවෙයි මේ බලාගෙන ඉන්න දේ මුනත හැඩතලය ආකාරය සතහන වහා වෙනස් වෙනසුලු අන්න ඒක දැක්කනම් එතනදී හිතා ගන්න පුළුවන් බුදුන් කියන්නේ කවුද කියලා. එතෙන්දී හිතා ගන්න පුළුවන් ධර්මය මේ අනිත්‍ය ධර්මය කියන එක මෙච්චර ලෝකේ ප්‍රසිද්ධ දේ මට දැනගන්න අස්පනා අපිට දැනගන්න කොච්චර වටවලල්ලේ මට යන්න උනාද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකන් ඉන්න උනා මනුස්ස ආත්ම භාවයක් ලැබෙනකන් ඉන්න උනා ක්ෂණ සම්පත්තිය උපය ගන්න සිද්ධ උනා කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය වුණා ධර්ම ශ්‍රවණිය අවශ්‍ය වුණා පැවිදි වෙන්න අවශ්‍ය වුණා ඒත් වටිනවා ඒත් මේ චිත්තක්ෂණේ වටනවා මොකද ඊට පස්සේ මේ මනුස්සයා නෙවෙයි. මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතෙක් කල මේ ලෝකේ තනවා වඩාගෙන ගොඩ ගහන්න එකතු කරන්න හදපු දේ එයාට තේරෙන්න තේරෙනවා මේ එක ඉසුඹලන චිත්තක්ෂණයක්වත් නැති දෙයක් නෙමේ වඩා ගන්න හදන්නේ. දිනු කරන්න හදන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. මහනි මේ ලෝකේ මොනම ධර්මයක්වත් මට පෙන්නේ වැදගෙන රිංගගෙන ලගින්න පුළුවන් තරම් දෙයක්. මගේ කියා ගන්න බලන් දෙයක් වචනයක් කතා කරන තරම් වටින ධර්මයක් මේකේ නැහැ. සියල්ල ඒ තරම් වෙනස් වෙන සුළුයි. හින්දාසක් සර්වචන්නාංශේ ඒ සක්‍ර දෙවියන්ට ආපු වෙලාවක උන්දට ওই බණ ටික කියනවා. තබ්බේ ධම්මාන ආලං අබිනවේසාය ගෙටක වෙදිලා läග ගන්න තරම් ධර්මයක් මට පේන්නේ නැහැ සක්‍රයෝ කියලා කියන. ඒ සක්‍රය සාසවාද කියලා පිටිපසින් පිටිපසට යනවා. ඉතින් ගිය ගමන්ම යාට මේ විශ්වකර්ණ දිව්‍ය පුත්‍රයා වෛජයන්ති ප්‍රාසාදය හදලා දීලා. ඉතින් එයා වෛජයන්ති ප්‍රාසාදයට ගෙටක වදින්න විශාල උත්සවයක් ලැහැත්ති කරනවා. දිව්‍යාංගනාවෝ කින්නලා පංචතූරේ නාදේ දාගෙන ඉතින් දැන් සක්‍රදිමානේ එන්න ලබ්බිතෝ විලි වාගේ. ඔහොම ඉන්නකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ හදිස්සිය වගේ වඩිනවා මේ තුෂිත මේ තාවතින්සෙව. අනේ සක්‍රීන්ද ඉස්සරහට ගිහලා නිදුකාණෙනි මාරිසත් පුත්‍රය ස්වාමීන් වහන්සේ වැඩපේක හොඳයි ස්වාගතම් කියලා අඬ ගහන යනවා අඬ ගහන ගිහිල්ලි වෙලා මේ කියනවා අද අපේ උත්සව දවසක් අද අපේ මේ එන්නකෝ යන්න කියලා අර වෛජාත්‍රි ප්‍රාසාදේ වටේ අතාල්ලාගෙන පෙන්නනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් මොගලන් ස්වාමීන් මොග්ගලණ ස්වාමීන් වහන්සේ දැන් මේ මනුස්සයාට වෙන ලෝකයක් නෑ මේ හදාගත්ත වෛජාන්ති ප්‍රාසාදයට ගිහිල්ලා මේ මේ හෝම් කමින් හෝම් කමින්නේ ගෙට ගෙවැදීමේ උත්සවය. මොග්ගලණ සාංශි 이르දියක් කරනවා මේ මුළු වෛජන්ති ප්‍රාසාදයේ වටේට විශාල වැවක්ම වලා ඒක මැද පාවෙන්න හදනවා වෛජන්ති ප්‍රාසාදය. මේ හරියට වතුර දාව පොරොපයක් වගේ පාවෙ. උන්වහන්සේ ඒක හදලා දකුණු මාපට ඇඟිල්ලෙන් අයිනෝ වෛජන්ති ප්‍රාසාදය. ඇන්දර ප්‍රසං වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට බෝම්බ ගැහුවා වගේ අර දිව්‍යාංගනාව එළියට පනින්නයි නටන්නයි මේක හෙල්ලුම් කාලා යනවා. සක්‍ර දේවින්දත් උඩ බිම බලනවා. දැන් මේ පටන් ගත්ත උත්සවේතියේදී මේ ප්‍රාසාදේ හෙල්ලෙනවා. වතුරේ පාවෙනවා. එතකොට මොකලන ආම්සෝ කියනවා මේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුහාමුදුරු වචනයක් කෝයි මතකද කියලා කිසිම දෙයක් ගෙවදින්න තරම් දෙයක් මේ ලෝකේ නැහැ කියලා එතකොට තමයි තේරෙන්නේ වෛජාන්ති ප්‍රාසාදය කියලා මම හදාගත්ත මේ දේත් ගෙටක වැදීමට මගුල් කරනවයි කියලා කියන්නේ තද්ද තණ්හාවක් තද දෘෂ්ටියක් තද මානයක් එතකොට තමයි සක්‍ර දෙවේන්ද්‍ර බුදුහාමුදුරුවෝ කියපු වචනේ මතක් වෙන්නේ. ඒ නිසා දැන් මේ රිට්‍රීට් එකකින් එළියට ගිය ගමන් මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්නකෝ. ඉතින් හදාගත්තට මාලිකාවල් වලට ගෙවදින්න තමයි දැන් ඉතින් හිතානේ ඉන්නේ. මෙහෙ ඉන්නකොට නම් දැන් හොල්මන් වෙලා ධම්මජීව හාමුදුරුවෝ කියන බණ අහගෙන ඉන්නවා. නිකන් දැක්කා වගේ නිකන් මූණ දිහා බලනකොට පේන්නේ දැන් දැකලා දැකලා වගේ නිකන් ලාවට වගේ තියෙනවා. මෙතන මේ ගේට්ටු එළියට පැනපු ගමන් එකෙකුට මතක නැහැ. ගිය ගමන් අරව ආයෙ තහවුරු කරගන්න හදනවා. ඉතින් ඒකේ දෝෂයක් නැහැ. මේ ධර්මයේ ඒක දෝෂයක් නෑ. නමුත් මතක තියාගන්න මේ භාවනා කරනකොට කවදා හරි පළවෙනි ආස්වාසය වගේ නෙමෙයි දෙවෙනි ආස්වාසය, තුන්වෙනි ආස්වාසය කියන කවදා හරි වැටෙනවා. ඒක වළක්වන්න බෑ. මුල නෙමෙයි මැදට යනකොට වෙනස්. මැද ඒක අගට යනකොට වෙනස් කියන එක වැටහෙනවා. අන්නේ වැටහීම කවදා වෙනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ වැඩි යුද්ධ ධර්ම වඩනවනම් එනේන ආස්වාසිත බොහෝම සද්ධාවෙන්. එනේන සද්ධා ආස්වාසිත හොඳම සීලයක පිළිහිටලා පූර්ණ සතියෙන් බලබලා ඉන්න ඒක ඔය නিত্য සුඛ සුභ කියන අපි ගත්ත මේ ආකල්පය අනිවාර්යම කඩලා යනවා. ඒක පේන්නේ අකරතැබ්බයක් වගේ. ඒක බේන්නේ බලාපොරොත්තු සුන්වීමක් වශයෙන්. නමුත් එතන තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන තැන. එතන තමයි ධර්මයේ. ඒක නිසා අපි මෙතෙක්කල් අපි යම් ප්‍රමාණයකට සතියට කාලය ආයෝජනය කරලා තියෙනවනේ. අනික් ලෝකේ ඉන්න හොඟකට වැඩිය අපි යතින් ඉස්සරහින් ඉන්නේ. මේ ආයෝජනය කරපු එක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අර මහා විශාල නිත්‍ය සංඥාව හෙන පහරක් ගහලා වගේ දෙකට යන දවසේ එනකොට Tamanට තමයි ඉස්සල්ලාම තේරෙන්නේ මම මෙතෙක් කල් භාවනා කරේ යම් දෘෂ්ටියක් ඇති එක නිත්‍ය සුඛ සුබ. මං අද භාවනාවට යන්නෙමත් මේ ආනපන වෙනස් වෙන දෙයක් නේ. මුලින් මැදට වෙනස් වෙන සුළු දෙයක් නේ කියලා. ඒ දැක ගන්නා සුළු ගතිය ලොකු සංසි පාවිච්චි කරන එකට වචනය ලෑස්ති වෙලා යනවායි කියලා. ඕක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඕක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අනිම ලෑස්ති වෙලා ගිය දවසේ පේනවා මේ ආස්වාසය ප්‍රසවාසය ඒකට මේක චපලයි. හට ගන්න දේ නෙවෙයි විනාශ වෙන්නේ. විනාශ වෙන සුළුයි. ඒක දැක ගන්න බැරි අපි මෙතෙක්කල් මිත්‍යා දෘෂ්ටියකින් මේක බලපු නිසා. මේක නিত্য සුඛ සුභ කරලා බලපු නිසා. කවදා හෝ මේක අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්ට යන්නේක බුදුහාමුදුරන්ගේ කෘත්‍යයක්ද මේ යෝගාවචරයේ වැඩක්ද? සද්ධාවෙන් වෙච්ච එකක්ද? සීලෙන් වෙච්ච එකක්ද? සතියෙන් වෙච්ච එකක්ද කියලා එක හේතුකට හේතු කරන්න බෑ. කරගෙන කරගෙන යනකොට දවසක වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටහීම බරපතල අමාරුවකට වැටෙන වැටහිච්ච කෙනාට මොනම තාලකින්වත් තව කෙනෙකුට කියලා දෙන්න බෑ. මොනම තාලකින්වත්. බෑ මොකද අනික් කෙනා ඉන්නේ එයාගේ මනෝලෝකේ. එයාට කිව්වොත් මේක වෙනස් වෙනවා කියලා ඒ මනුස්සයා කොහොමඩක්වත් කැමති නෑ. එයාට මුලක ඉඳලා භාවනා කරන්න කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඔන්න දවසක එයාට වැටහිච්චාම එයාට අනිත් එක්කනට කියලා දෙන්න බෑ. මොකද අපි මෙතෙක්කල් ලෝකයාට දීලා තියෙන ලනු බොරු, පච, චපල ධර්ම, වංචනික ධර්ම සියල්ලම අප කරා නැවතේනවා. හැබැයි එහෙම කියලා අතාරින්න බෑ. කරන කරන යනකොට වැටහීමක් එනවා. ඒකයි මේ සාරපුත්තු සාංශ මෙතනදී ඛතමෝ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා කියලා උන්වංශ ආනාර මූලික සුදුසුකම් හතර තියෙන එක නා වැඩි යුත්තේ මොකද්ද? කයේ කය අනුව දක්නා සුලෝ භාවනා කරන්න. පටන් ගන්නකොට නිත්‍ය සුඛ සුභ කියන මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තට කරගෙන කරගෙන යනකොට කවදා හෝ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පදනමට වැටෙන හැබැයි ද්වේෂයෙන් නෙවෙයි. ඥාණයෙන් මේ නිසා මහා සෙන් බුද්ධ ආගමේ වචනයක් තියෙනවා. කොතන හිටියත් තමන් ඉන්නේ නැවත gedara බලා යන ගමනේ. අපි ඔක්කොම ඉන්නේ නිවන් මාර්ගයේ. අපි නැවත මේ සත්‍ය පිළිගන්න දැනට යනවා. අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන සත්‍ය පිළිගන්නට යනවා. ඒ නිවන් මාර්ගය අපි ඉන්නවා කියලා දැනගත්තත් ඒක ලොකු ජයග්‍රහණයක් යම් කිසි කෙනෙක්. මොකද අපේ පවුලේ අයට මේක දෙන්න බෑනේ. ඒකෙන්ම තේරෙනවානේ මේක මේ අපි මේ අමාරුවෙන් හරි කෙරුවට කරන්න බෑ. ඒ නිසා අපි දැන් පාරේ ඉන්නේ මේ විදිහට යනකොට කවදා හෝ මේකට යනවා කියන විශ්වාසය ආවොත් ඒ විශ්වාසය තියෙන්නේ මම දැන් ඉන්නේ නিত্য සුඛ සුභාත්ම කියන සංඥාවේ. කවදා හෝ මගේ චිත්ත ප්‍රවෘත්තිය අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවට යන්න ඉඩ තියෙනවා. ඒක මට වැඩිය මේ භාවනා කරන එකනට වැඩිය බුදුහාමරන්ට ඒක විශ්වාසයි. සාරිපුත්‍ර සාන්තර විශ්වාසයි. සීල ආර්යයන් වහන්සේලාට විශ්වාසයි. භාවනා කරොත් හරියනවා කියලා. ඉතින් අපි කරන්නේ උන්වහන්සේලා අදහගෙන කවදා හෝ මේ වෙනස වෙනකන් අපිට කළ හැකි සීලයෙන්, කළ හැකි සද්ධාවෙන්, කළ හැකි සතියෙන් මේක දිගට වර්ධනය කරන වැඩි පවා දිව්‍යංගේ බ්‍රහ්මයන්ගේ වන්දනාවට හේතු වෙනවා. මේ කරන භාවනාව පවා දිව්‍යංග බ්‍රහ්මංග වන්දනාට හේතු වෙන නිසා ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙන්නේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේවමනස්සාය මේ සියලු ප්‍රජාව සහිත ලෝකෙ මෙච්චර උත්තරම ක්‍රියාවක් නැහැ. ඉතින් අපිට කියන්න අපිට ලැබිච්ච මනසාත්ම භාවය අපි භාවිතා කරනවායි කියලා. ඉතින් ඒක සාක්ෂාත් උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නම් තාම පාරේ ඉන්නේ. ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ මොකද්ද? මේ දිගට කරගෙන යන වැඩේ අඛණ්ඩව කරගෙන යන්න අවශ්‍ය වීර්ය ශක්තිය දහිත ලැබීම. මේ සියලු දිනාට මේ ධර්ම දේශනාව අහපු සියලු දිනාට ඒ අවශ්‍ය කරන්නා වූ වීර්ය ශක්තිය දහිතය බලේ වැඩි වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.